මහා සංඝරත්නය වහන්සේ තවත් අඟහරුවාදාවක් අදකින් ඉතින් අපි අඟහරුවාදා කාලේ සාහිත්‍යය යොදලා තියෙන්නේ මේ නිවෙන ජීව දේශනාවලදී පිළිබඳව අපේ සමාලෝචනයක් අපිට වෙනස් දැක්වීමක් එහෙම නැත්නම් සාකච්ඡාවට බඳුන් කිරීමක් ඉතින් යනවා අපි පස්වෙනි දේශනාව දක්වා ගමන් කරලා තියෙනවා මේ මේ තාක් අදින්දා අදාපි ඉතින් ඉස්සරහ ගන්න බලාපොරොත්තු වෙන්නේ මගේ පුතේ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 අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේ කියලා අනිශ්චිතෝ න චලති නොඇලුණු තැනැත්තේ නොසැලෙයි නිශ්චිතෝච උපාදියං ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති යමක ඇලුණු තැනැත්තේ දෘෂ්ටි ආදීෙහි ඇලුණු තැනැත්තේ උපාදියං දැඩිව අල්ලාගන්නේ ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති ඉත්ත භාව අඤ්ඤතා භාව කියන මේ විදියේ ස්වභාවය ඇති අපි ඒකට යොදාගත්තු වචන මෙසේ බවත් අංශේ බවත් කියන එකයි. ඒ ඈඳුතු පද දෙකයි. මෙසේ බවත් අංශේ බවත් කියන මේ දෙක අතර කරකැවීම වන සංසාරයේ ඉක්මවන්නේ නැත. අර විදිය අර විදිය තත්වයක් නම් ඒතං ආදීනවං ඤත්වා නිස්සයේසු මහබ්භයං මේ හේතු වන එහෙම නැත්නම් අල්ලා ගන්නා දේවල් පිළිබඳව දැඩිව දෘෂ්ටි ආදී ගැනීම පිළිබඳවයි. මෙතන විශේෂයෙන්ම කියන්නේ මේ නිශ්‍රයන් පිළිබඳව මහත් භයක් ඇතයි කියන මේ කාරණය මේ ආදීනවය දැනගෙන අනිස්සිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිද්දජී. ඒ නිශ්‍රය උපාදාන වලින් තොරව භික්ෂුව සතිමත්ව හැසිරෙන්නේය. තම තමන්ගේ කටයුතු කරන්නේය කියන එකයි. සතිමත් හැසිරීම ඉගෙන ගන්න පරිද්දජී කියන වචනේ දන්නවා. සතෝ සතෝ සතෝ මේන් අපට විශේෂයෙන් මතක් කරගන්න පුළුවන් වෙනවා රහතන් වහන්සේගේ මනස කොයි විදිහේ තත්ත්වයක්ද කියලා. යන්තම් ඡායාවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ලෝකයාගේ මනස සිත අවුරාගෙන සිටින සාපේක්ෂක ඈඳුතු සංකල්ප වලින් සම්පූර්ණයෙන්ම විමුක්තයි රහතන් වහන්සේගේ සිත. මෙන්න මේ කාරණේ පෙන්눔 කරන යම් යම් සූත්‍ර දේශනා තිබෙනවා. ඒවා බැලූ බැල්මට ප්‍රහේලිකා වගේ. සුත්ත නිපාතයේ විශේෂයෙන්ම අට්ටක පාරායන වර්ග ඊටාම ගැඹුරු ගාථා ධර්ම සඳහන් වන කොටස්. අට්ටක වර්ගය නිතරම වගේ හමු වෙනවා බැලුව බැල්මට එකකට එකක් පටහැනි පරස්පර විරෝධී වගේ පද යුගල. රහතන් වහන්සේ පිළිබඳව කියවෙනවා නාදේති න නිස්සරති. අල්ලගන්නෙත් නැහැ අතහරින්නෙත් නැහැ. අත්තං නිරත්තං නහි තස්ස අත්ති. අත්තං කියන්නේ එතන ආදාත්ත කියන එකයි. අල්ලගත්තු කියන එකයි. ආත්ම කියන එක නොවේ. ඒ වගේම නිරත්ත කියලා කියන්නේ නිරස්ත අතහරින ලද කියන එකයි. අත්තං නිරත්තං නහි තස්ස අත්ති. රහතන් වහන්සේ අල්ලගත්තු දෙයක්ුත් නැහැ, අතහැරිය දෙයක්ුත් නැහැ. ඔය විදියට හුඟක් පද සඳහන් වෙනවා. න රාග රාගී න විරාග රත්තු. රාගයට ඇලුනෙත් නැහැ, විරාගයට ඇලුනෙත් නැහැ. නහිසෝ රජ්‍යති නෝ විරජ්‍යති. ඇලෙන්නෙත් නැහැ, නොඇලෙන්නෙත් නැහැ. මේ පද යොදලා තියෙන්නේ මක්නිසාද කියන එක තේරුම් ගැනීමටයි අපි මේ නිස්සය කියන පද එහෙම ඉදිරියට අරගෙන මේවා ගැන මේ තරම් විවරණයක් කළේ. ඒවා නොතේරීම නිසාදෝ සමහර විට මෙබඳු සූත්‍ර දේශනාවල වටිනා ගැඹුරු අර්ථ යටපත් වෙනවා විතරක් නොවේයි, එබඳු සූත්‍රවල පාඨාන්තර පිළිබඳව පවා යම් යම් කිලිටවීම් ඇති වෙනවා. සමහර විට ඒවා ප්‍රහේලිකා විදිහට පෙනෙන නිසා. නමුත් මේවායේ මේ ගැඹුරු අර්ථය සමහර සූත දේශනාවල පුදුම අන්දමට සඳහන් වෙලා තිබෙන බව අපට පේනවා. එක නිදසුනක් තිබෙනවා කන්ද සංයුත්තේ කජ්ජනීය සූත්‍රයේ. රහතන් වහන්සේ පිළිබඳවයි එතනක් කියවෙන්නේ. අයං උච්චති භික්ඛවේ භික්ඛු නේව ආචිනාති න අපචිනාති. අපචිනිත්වා ඨිතෝ නේව පජහති න උපාදීයති. පජහිත්වා ඨිතෝ නේව විසේනේති න උස්සේනේති. විසේනෙත්වා ඨිතෝ නේව විදූපේති න සංදූපේති. විදූපෙත්වා ඨිතෝ. ඉතින් මට එදා ඉඳලා මම දැකපු දෙයක් තමයි ඉස්තර කරන්නේ. ඒකවල නිකන් මේ ඥාන සංති විචනය කරනවා වගේ තේන විදි කියනවා. අර ඥාන භාගව නැති නිසා දැන් බය වෙන්නේ නැහැ නේ. මේ එකක් කියන්නේ මේ මේක රහතන් වහන්සේට හේතු කරනවා මේක පුත්‍ජජනන්ට විඳින්න බැරි එකක් කියලා. පුත්‍ජජනන්ට විඳිනවා. පුත්‍ජජනය ඔය කියන මොනවාක්වත් නැති තත්ත්වෙ විඳිනවා. ඒ අය කම්මැලි වෙනවා. ඉති කරනවා. එහෙම නැත්නම් ඔය ගැටෙන තත්ත්වෙට කැමති වෙනවා. පුතක් පුතක්. ඒ නිසා මේ රහත් වුණාට පස්සේ බුද්ධ විදින පුළුවන් දෙයක් ඈතට දාන්න ඕනේ නැහැ. ඔය සතිපාසලෙමයි පල්ලා දේශනවලින් පෙන්නන්නේ ඔය කියන රහතන් වහන්සේගේ தত্ত্বය ඕනේ පුතජනේ ගාව තියෙනවා. ඒකට කියන්නේ මම කියන්නේ මනුන් අහනවා කියලා ඉපදෙනකොට අපි නිවන් දැකලා තියෙනවා. අපි අල්ලන්නේ අර බය වෙන පැත්ත, ගැටෙන පැත්ත, ඇති නැති හොතනකට පැත්ත. නිශ්චය පැත්ත. අනිශ්චිත පැත්ත, නිශ්චය පැත්ත නැතුව ජීවත් වෙන්න බෑ. නිශ්චිත පැත්ත නම් නිශ්චය පැත්ත නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක අපි දැනගත්තොත් අපිත් දැන් මේ ඉන්න කාලය තුල යම් යම් තැන්වල අපි අනිශ්චිතව ඉන්නවා ඒක රෙකෝඩ් වෙන්නේ නැහැ. ඒක අපි කියන්නේ පණවන්න බෑ. ඒක අපි කියන්නේ කාබන් කොලේ ඉවිලා තියෙනවා කාබන් කොලේ නැහැ. ඉතියාට ලියවිලා ලියවිලා නැහැ. ඒ නිසා මේක දැනගන්න මේකට ලං වෙන්න මේකට මේ දැන් ඉන්න මේ අපි ගත කරන සාමාන්‍ය දිනදා ජීවිතෙන් තමයි බුද්ධ ජනකෝන් මේක තියෙනවා. ඒක හොයාගත්තොත් එතරම් නිවන තියෙනවා කියන එක පිළිගන්න පුළුවන් නොපිළිගන්න. ඒක වෙනම කතාවක්. ඔය හුස්ම දෙකක් මැද තියෙන හිස්තනේ අනිශ්චිත තමයි. ඒක අල්ලගන්නෙත් නෑ අතහරින්නෙත් නෑ. නමුත් අපි කතා කරන්නේ ආනපාන ගැන. ආනපාන ගැන දිග සූත්‍ර කතා කරනවා. නමුත් බුදුජානනාංශයෙන් පෙන්වන්න දන්නේ ආනපානේ හරහා ගිහිල්ලා ආස්වාසේ කියලා ප්‍රසවාසේ ඉස්සෙල්ලා අනිශ්චිත පැත්තක් තියෙන එතන තණ්හා වැඩ කරන්නේ නෑ. සිබ්බණී නෑ. නැවුම් කාර්ය නෑ. ඒක අපිට අහුවෙන්නේ නැහැ, ගෝචර වෙන්නේ ඒක තමයි මේ විද්‍යාවේ මැටර් ඇන් ඇන්ටිමැටර් කියන එකක් අල්ලගත්තා. ඇන්ටිමැටර් එකක් තියෙන හැම දෙයකටම ඇති කියන හැම දෙයකටම නැත කියලා කියනවා. නැත කියන එක විශේෂ නැහැ. ඒක ලෝකායතන විශ්ිත අහුවෙන්නේ නැහැ. මොකද ඥානවන්තයා කල්පනා කරොත් මේ ඇත කියන දේ තියෙන්නේ නැත කියන තිරේ. නැත කියන පසුබිමේ. නැත කියන එක ගෝචර වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ගෝචර නැහැ. මොකද ඒක එක්ස්ට්‍රා පර්සෙප්ෂන්. අනේ අතීන්ද්‍රියට අහු වෙනවා. ඒක ආධ්‍යාත්මික කියලා කියනවා. දර්ශනය කියලා සමහරලාට කියනවා. ඉතින් ඕක තියෙනවා කියලා කිව්වොත් ඒක අපරාධ කාර්ය ගාවක් තියෙනවා. සුද්ධවන්තය ගාවක් තියෙනවා. රජුරෝ ගාවක් තියෙනවා, රටවැසි ගාවක් තියෙනවා. දොස්තර ගාවක් තියෙනවා, පෙරා ගාවක් තියෙනවා. අමලගත්ත ගාවක් තියෙනවා, දරුවෝ ගාවක් තියෙනවා. ගුරුවරයා ගාවක් තියෙනවා, ගෝලයා ගාවක් තියෙනවා. ඉතින් මේ ගුරුවරු රජුරෝ දොස්තරලා කියන එක අපි ළඟ තියෙන ඔබලා නැහැ කියන්න හදනවා. ඇත්තට මේගොල්ලෝ එහෙම කියන්නේ නැහැ. හැබැයි ශිෂ්‍යයෝයි ලෙඩ්ඩුයි දරුවෝ හිතන අම්මල තාත්තලා ගාව දොස්තරලා ගාව රජුරෝ ගාව මොනවදෝ තියනවා කියන්නේ. ඉති මගුලක් නැහැ. ඔය දෙගොල්ලම දන්නේ මේ නැති බවක් තියෙන බව. නැස්ත්‍යාන්තයක් අල්ලන්න බැරි දෙයක්. ඒ නිසා රහතන් වහන්සේට හේතු කරගෙන ගියාම අපි පොඩි දුරස්ත භාවයක් ඇති කරගන්නවා. අන්නේ දුරස්ත භාවය ඇති කරගත්ත ගමන් අපි හිතනවා නෑ ඒකට සත්‍ය පාරමිතා පිළිලා. මෛත්‍රී බුදු සාසනය ආපුවම කරගත්ත හැකි අපිට තාම හාංකා විශයක්වත් නැහැ කියලා. අපි මේක නෑ. මේක අපි ළඟ දැනට තියෙන අපිට ගෝචර වෙන්නේ අපිට පණවන්න බෑ. කිසිම කිතුමා කියනවා අපි නිින්දෙන් හරපු ගමන් අපි ඊට ඉස්සෙල්ලා හිතපු දෙනකොට හිතන්නේ කියලා. ඉතින් හරපු ගමන් ඒක ඇහෙන් කනේ දිවෙන් ආසි මොකක් හරි සංඥාවක් එනවා ඊට පස්සේ අපි කතන්දර ගොතන ඇත්ත. දැන් තමයි ඇහැදී. ඒක ඥානාරාම සාංශ දෙකට කරනවා. ඇහැරපු ගමන් සතිය පිටලා සමාවෙන්න අවදි වෙච්ච ගමන් සතිය පිටලා ඇහැරීම සතියෙන් කරන්න පුළුවන් නම් ඔන්න ඔයාට මේ ක්‍රිෂ්ණමූර්ති කියන තැනට යන්න පුළුවන්. ඥානාරාම සාන්ති ක්‍රිෂ්ණමූර්ති ගැන කතා කරන්නේ මම මේ දෙකම එකතු කරනවා. අවදි වීම සතියෙන් අවදි වෙච්ච ගමන් සතිමත් වෙලා දැන් මම ඇහැරිනවා කියන එක සතියෙන් කරන්න පුළුවන් තරම් අවදි වීම තින් ස්ලයිසිං ඔෆ් ටයිම්. තාම ගොඩාක් කොටසට කැඩුවොත් මේ අවදි වෙන්නේ ඉස්සෙල්ලා කොහෙද හිටියේ? අනිශ්චිතයි. අදාළ නැහැ. මොකක් අත්දකින්නද? නමුත් ඒක අත්දැකීම් කියන්නේ. අපි අත්දැකීම් කියලා කියන්නේ අවදි වුණාට පස්සේ ගැලලට විතරයි. අරක මායාව හීනය පවතිනවා. ඒ වගේම තමයි හුස්මක් අල්ලගන්න ඉස්සෙල්ලා කොහේ ඉඳලාද හිත එන්නේ. හිත අන අගාධ දරන්න නැති පට වියාපෝ තේජෝ නැති තැනක ඉඳලා පට වියාපෝ තේජෝ මතුවීමත් එක්කම හුස්ම පීරි ගෑම් පටන් ගන්නත් එක්කම ඔන්න හිත පටන් ගන්න. ඔන්න රතන්දරේ පටන් ගන්නවා. මම පටන් ගන්න ඉස්සෙල්ලා කොයිද හිටියේ? අම්මෝ මායාව. ඊට පස්සේ මේක ඉවර වෙන්නේ කොහටද? අම්මෝ මායාවක. ඒක ලෝකායත විශේෂයට අහුවෙන්නේ නැහැ. ඒක අහුවෙන්නේ නැති නිසා හොඳටම හුස්ම පීරාගෙන යන පීරිකාගෙන යන ප්‍රශ්වාසයේ නැද අල්ලලා පුළුවන් තරම් කියනවා මුල දිහාට හිත ගෙනියන්න පච්ච පරිගණනට හිත ගෙවන්න ප්‍රත්‍ය දැනගන්න අරින්න හුස්ම ඇති වෙන හැටි දැනගන්න නම් අන්තිමට පේනවා හැම හුස්මක්ම පටන් ගන්නෙ අනිශ්චිතව ඊට පස්සේ තමයි වායෝ පොට්ටබ්බ ධාතුවේ නිශ්චය භාවය ලබන්නේ. ඉතින් මේ නිශ්චය භාවයේ පටන් ගන්න තැන හරි මායාකාරී. එතන ඇත්තටම පටවි ධාතුව තියෙනවද, දැනීම තියෙනවද, වේදනාව තියෙනවද, සංඥාව තියෙනවද, සංස්කාර තියෙනවද, විඥානයක් තියෙනවද නැද්ද? මෙලෝ යකෙකුට සාක්ෂි වෙන්න බෑ. Tamandat බෑ අන්‍ය විහිදෙනවා. Tamandat බෑ සතිය නැත්තම්. ඔය අනිත් පහම තිබ්බත් හරියන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර මොනවද තිබ්බත් සතිය නැත්නම් බැහැ නිසා හොඳට සතුටුවත් වෙලා බැලුවොත් මේ කියන කතාවෙන් අපිට ලොකු ආලෝකයක් වෙනවා. ලොකු විකල්පයක් පහළ කරලා දෙනවා. රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් දෙනවා. හැබැයි මේ රහතන් වහන්සේට මේක හේතු කිරීම අනුව කුට්ටිය පිටින් එකපාර රහත් වෙයි කියන වගේ හිතෙනවා. ටික ටික ටික ටික දැනගත් රහත්. දැනගත් මිනිසයා කියන සතා රහත් භාවයේ ප්‍රභාවේ තාම තියාගෙන ඉන්නවා. පරිතිමාද රහත් වෙන්න හැකියාව තියෙනවා. ඒක දකින්නට පංශය කැමති නැහැ. මායя හැදලා තියෙන එක හරි කම්මැලි, පාළු, නීරස, තනි වෙච්ච තනිකන් දෝෂයක් විදියට. ඩිමෙන්ෂියා කිව්වොත්, මතක නැති වුණා කිව්වොත්, එහෙම නැත්නම් නිින්ද ගියයි කිව්වොත්, එහෙම නැත්නම් හිත හැංගී ගත්තා කිව්වොත් විශාල බෙහෙත් දෙන්න හදනවා. ඒ බෙහෙත් දෙන්න හදන එක බයියේ. එක බයියේ. ඒක නැතිවීම හෝ ඇතිවීම දක්වපයිනේ. මේක ලෝකායත විශ්ේ ඉඳලා දෙන්න හදන. අහන්නේ. ඒකට ඉන්නේ වතුර පිරන හදලා කට්ටියට ගොඩ ඉඳලා උපදෙස් දෙන්න හදනවා. ඒක කවදා හරි මේ ඇතිවීමට පෙර සහ නැතිවීමෙන් පසු මේ චිත්තක්ෂණයට හිත දැම්ම නම් ඒක හරීම මාරාන්තිකයි. ඒ චිත්තක්ෂණේ සීදීනස ගැනීමක් කියන්නේ. ඒක ඥාන විභාගීය සීදීනස ගැනීමක්. ඒකටයි කියන්නේ දාන දීලා සිල් රැකලා සමත භාවනා කරලා පෞරුෂත්වයක් හදාන මුළු දෙය. ඒකට මේ ජීවත් වෙද්දිම අපි මම ඉතිරි කරපු යමක් කියනවා නම් ඥානයක් සහිතව සියල්ලම නැත්නම් කියන්නේ. එතකොට බය නැහැ. ඒක වුණාට පස්සේ ආය මොකාට බය වෙන දෙයක් නෑ. මරණයටවත් බය වෙන දෙයක් නෑ. කවුරු හරි මේ හෝනියම් කරાવી, කවුරු හරි කුමන්ත්‍රණ කරાવી මොනව කරන්නේ. ඉතින් දන්න හැම වෙලාවෙම ඇතිවීමෙන් නැතිවීමෙන් යන එකේ ඔය මරන්න පුළුවන් ඇති වෙච්ච කොටස විතරයි. ලෝකයට අල්ලන්න පුළුවන්. ඊයෙන් අනින්න පුළුවන්. භස දෙන්න පුළුවන් ඇතිවිච්ච කොටස විතරයි. නමුත් නැතිවිච්ච කොටසක් තියෙනවා ඒ හා සමානව ඒකට මොනවක් කරන්න බෑ. ඒකට මොනවක්වත් කරන්න බැරි බව ඒ නැතිවීම අයිතිකාරයව දන්නේ ඒකයි මේ දන්නවා කියලා පෙන්වන්නේ. නමුත් ඒක දැන් නැති එකක් කියලා හිතුවොත් මේක රහත් වුණාට පස්සේ මේක ඇති වෙන එකක් කියලා කිව්වොත් ඒක මම ගැවීමක් වෙනවා. දැනනවත් ඔය ගුණ තියෙනවා. අන්නේ ගුණයන් බලන තැනක් ලෝකේ නෑ. ලෝකේ තියෙන්නේ ඒ නුගුණේ බලන එක. මේ නිශ්චය දේවල් බලන එක. ලෝකායත વિશે අපේ යාළුවෝ, අපේ දැනුම, අපේ වස්තුව, අපේ නිත්‍ය චංචල දේපොළ සියල්ලම ඇති දේ බලනවා. මොකද හේතුව ඇති දේ යන්නේ ඉන්ද්‍රිය බද්ධව. ඉන්ද්‍රියන් බද්ධ වුණොත් ආයක හොදලා ගන්න දෙයක් නැහැ බයම තමයි ඇති වෙන්නේ. නමුත් අනින්ද්‍රිය බද්ධ කොටසක් තියෙනවා. අපි ඒක තනිකන් දෝෂ, පාළුව, තනිකම වැහෙන් අතහැරීම කැපිලි ඔය ඥානපරණන් දාන කියන. මොකද ඊතර තමයි දැන් ජීවත් වෙද්දී මේකට කැමති වෙච්ච එකට මොන කැපිල්ලක්වත් කැපිල්ලක් නෙමෙයි. අනිත් ඒක ඌ තව කාටවත් තපන් දෙන්නෙත් නෑ. අනුකම්පාවෙන් කියනවා ওই බය වෙලා හිටියේ බය තනිකන් දෝෂ මේ හුණිය ඕක තමයි නිවන කියන්නේ. සමාවෙන්නේ නෙමෙයි කිව්වා. ඕක තමයි නිවන කියන්නේ. උඩ පොඩ කැමතිද බලපන්. අපි දන්න දේ හරහා යන්න හදන ඉතින්ද. අපිට මේ ත්‍රිපිටකේ අපිට මේ භාවනා පන්සල ඇසිදේ ගැන උගන්වනවා. ඕනේ. ඒක අවශ්‍යයි. නමුත් මේ ඇසිදේ ස්ථිර නෑ. ගොරෝසු සියුම් තියෙනවා. බාහිර ඇතුළත තියෙනවා. අජත්ත බහිද්දා. ප්‍රිය අප්‍රිය කිනෝගේ නැති තැන ඉඳලා ගොරෝසු තැනලා නැති තැනට හිමීට හිමීට යන්න. ඇති තැනක් නිශ්චිත සංසාරයි. සැලවෙන සුළුයි. 18 11 ගාට වෙනස් වෙනවා. නැත්නම් හිමීට යන්න බලන්න. මේ ලෝකේ තියෙන මොනම කෙනෙක් එක්කත් කර්තව්‍යාවනේ අඳලා. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් අපිට උදව් කරන්නේ නැහැ. හැබැයි මේ ලෝකේ තියෙන දේවල් කරදර නම් කරනවා. කරදර කරනවා. ඒකට සාපේක්ෂ නැතුව නැත්නම් යන්න බෑ. ඉතින් මේක හොඳ තොරතුරු සහිතයි. ඒ මොකද ඕක තමයි ඔය නියම සංඥා නාසඤ්ඤා කියනකොට ඒ නැත්නම් සැපේ දුකේ නොසලිනවා කියනකොට තාදී ගුණේ කියනකොට ඔය රති විරති ආදාති අනාදාති ඒ කියන පදවැල් ටික අරගන්න ওই ත්‍රිපිටකයේ තියෙන හොඳ සාරවත් කොටස් ටික. ඊයවි කතා කරා මේ දිනේ සාකච්ඡාවේදී ওই ටික අඩංගු කුද්දකනිකාය අතරනිකායකට දානකොට සූත්‍ර වැටෙන්නෙත් නැහැ කියලා ඔක නිකන් අහක දාන කැලේට වැටෙන්නේ කියලා. මේ මේ අතුවා කියනකොට කියනවා හතරනිකාය කඩපාඩම් කියලා හතරනිකාය එකක් දැනගත්තාම ඇති කියලා. මොකද්ද හතරනිකාය කියන්නේ? පංච පස්මහනිකායේ කුද්දකනිකාය අයින් කරපුවා. මම කියන්නේ මොකද්ද? දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්නිකාය, අංගුත්තරනිකාය කියලා හතර නිකායට කුද්දකනිකාය කියන එක දාලා තියෙනවා. අපිට නිකාය පහම ත්‍රිපිටක පොත් ගන්නකොට හම්බ වෙනවා. අටුවාචාර්යන් වහන්සේලා ලියන්නේ අවුරුදු 1000කට විතර ඉස්සලා කියනවා හතර නිකායෙන් එක නිකායක් දැනගත්තොත් ඇති කියලා. ඉතින් අපි දුන්නා අනේ හම්සෝද ඇවිල්ලත් නැහැ මම හිතන්නේ. මේ මොකද යන්නේ නම්? ධම්ම සම්මන්ත හම්සෝ ටොප් එකට පෙන්නලා දුන්නා ටිකා ටිකාවලයි අටුවාවේ පෙන්නලා මේ පස්වෙනි නිකාය කියලා කියන්නේ කුද්දක නිකාය ඒක අවශ්‍ය නෑ කියන. මේ ඔක්කොම තියෙන කුද්දක නිකාය. මේ හරි කරදරයි සාධුටුව ගන්නවාන්තික. ඒ ඕන නැති දේවල් දාපම අටුවා පුස්සනවනේ. අටුවාව තියෙන ඇති පැත්තේනේ. ඇති පැත්තේ කච්චිරම් ගන්න. භාෂා ව්‍යාකරණ අත්කන්තපද ටිප්පණී ටීකා දැනුමට අපි කුරුමුට්ටේ තරංගවත් නෑ. දැන් නැති දැන්න කතා කරන්න යන්න බෑ අපි පොරවල්. ඒ දන්නේ ඔය අටලතාචාරින් වහන්සේලාට පොඩ්ඩක් අප්සෙට් අයියෝ අපි මෙච්චර ඉගෙන ගත්ත දේවල් මේ මොකක්වත් නැති එකට සම කරනවනේ. ඕකෙම අපි ඇතුලේ තියෙන අපි ඉගෙන ගත්ත දේවල් ටික ඉඳගත්තේ නැති යම් දෙයක් වෙන එක තද කරගෙන ඉන්න හැම වෙලාවෙම. දන්නාගම ශිල්පය දිනපු දේවල් අපි අර නැස්සාති යට කරගෙන ඉන්නේ. ඉතින් අපි හැමලාම අඟ උස්සන්න හදනවා. අපි හා මට්ටමින් එකේ කාට ගිහලා අපි හඬු කරනවා. හඬු කරනකොට මේ මම දන්න ශිල්පේ මම දන්න දැනුම ඔබට වැඩි. නමුත් නැතිකම දැක්කොත් එයායි මයි සමානයි. අපි දෙන්නගෙම තියෙන නැස්චාත්‍යයක්. අපි දෙන්නගෙම තියෙන අනිශ්චිත තත්ත්වයක් සමානයි. ඒක පින්නන්නේම නෑ අද ලෝකේ කිසිම කම්පැනි එකෙන් පෙන්නන්නේ නෑ. කිසිම අධ්‍යාපනයකින් පෙන්නන්නේ නෑ. කිසිම තාක්ෂණිකකින් පෙන්නන්නේ නෑ. කිසිම දැනුමකින් පෙන්නන්නේ නෑ. නමුත් ওই නැතිකම පෙන්වුවේ නැති වුණාට 50ට 50 තියෙනවා. දැනගත්තා හෝ නොදැනගත්තා කවුරු හරි ඔය දන්න පැත්ත දැනගෙන ඕක මේ උදේ එළන කිණු කියලා පිටක්වත් තරම්වත් වටින්නේ නැහැ. ඕකෙන් වෙන්නේ නැතිකමට පොළු දානවා. නැතිකම ධම්මදායකය. නොදන්න වෙලාවල් තියෙනවා. ඒක මේ ඩිමෙන්ෂියාවත් එහෙම නැත්නම් අල්සයිමර්වත් එහෙම නැත්නම් කවුරු තුනියම් කරලවත් නෙවෙයි. නැතිකමක් නැතුව ඇතිකමට ඉන්න බෑ. මොන්නේ නැතිකමට තියෙන බීජිකාව තමයි ශිෂ්ටාචාරය කියන්නේ. මුළු ශිෂ්ටාචාරෙම නැති තැනට බීජිකාවේ හැදිච්ච එක. නිසා ශිෂ්ටාචාරය තුල කවදාකවත් නිවනක් නැහැ. තනි වෙන්න, අරණ්‍යගත වෙන්න, හුදේකලා වෙන්න, විවේක වෙන්න, පිරිච්ච ගතියක් තියාගන්න උපදිනකොටම තියෙනවා. නැති පැත්තට විශේෂයෙන් දෙන්න හඳුනන ඇති පැත්ත මහා කරදරයක්. හැබැයි ඇති පැත්ත නැත්තම් කවුරුත් අපි කියන දේ අහන්නේ නැති නිසා බුදු දන්වාසේ සාතිය, දේසේ, කුලේ මව ඉහළ මට්ටමෙන් ඇවිල්ලා කිව්වා. අනිසිතෝච විහෙරති. නැච කිංචි ලෝකේ උපාදීයති. මොකකටවත් හේතු වෙන්න එපා. හේතු වෙන හැම දෙයක්ම දිරණ සුළුයි. අනිශ්චිත වෙන නැත්නම් අනිශ්චිතය අකිංචනය දිරණ දෙයක් නැහැ. ඒක මුකුත් නැහැ. අයිතිවාසිකම් දැනෙම මගේ ඉන්නේ. ඒක බාහිර දෙයක්. අයිතියක් කියන්න බැරි දෙයක්. ඒ නිතරම තියෙන දෙයක්. ඉතින් මේක චීන භාෂාවේ ඩාවිසම් කියලා කියන ස්වභාව ධර්මේ පවතිනවා. බෝලි නෑ ඒකට. ඔබට මේක ඉගෙන ගන්න ඕන නම් ස්වභාව ධර්මයට අනුගත වෙනවා. ඒක සම්පූර්ණ අරසාව ලැබෙනවා. ඔබ යම් වෙලාවක ස්වභාව ධර්ම වෙනස් කරන්න ගියානේ මේකෙන් කොට වරදගත තමයි. ගලිය ඔළුව ගහගන්න ගියාට වෙන දේ තමයි වෙන්නේ. ඔබ කොච්චර නටුවත්. වෙනස් කරන්න ගියොත් කුටි ගන්නවා. ඔළුව ගලිය ගහනවා යනදී බලන්නේ. තාවිස. අනුගත වීම. ඉතින් බුද්ධ ඥානසේ නිරෝධ සමාපත්තිය සම්බන්ධ වෙනවා කියලා කියන්නේ කානුකොණ්ඩ ඥානතුව ගැන කියනකොට වෙන කණුවක් වගේ තියෙනවා. අන්ධකාරය කියලා බලනකොට ගලක පිටතිය කණුවක් වගේ. මිනිස්සෙක් නැහැ. සංඥා නැහැ, වේදනා නැහැ. ඒ දවස් හතරකට පස්සේ ආයේ අනේවිල ඔන්න මිනිස්සෙක් කරගෙන කොණ්ඩ ඥානතුව ගැන කියනවා. විශේෂයෙන්ම ඥානතොට කොච්චර නිකන් ඉන්න පුළුවන්. දවස් හතක් හ්ම් හ්ම්. දවස් හයක් පහ හතරක් තුනක් දෙකක් එකක් වරුවක් පරිභාගයක් පැය තුනක් පැය දෙකක් පැය නිකන් ඉන්න පුළුවන් දෙලිල්ලෙන් තමයි බුදුහාසේ මනසමයි. අපි මේ බෲස් ලී වගේ වැඩ දාන්න හදනවා අපි මේ මාෂල් ආර්ට්ස් දාන්න හදනවා. එක කික් එක රහතල් 64ක කික් එකක් දෙන්න බලනවා. හරියටම බල රේඛා වැඩ කරන්න හදනවා. කවුරුත් එක තුනේ රණ්ඩු කරන ගුලඟත් එක්ක. හිස් හිස් දෙයක් එක රණ්ඩු කරන්නේ. බුදුහාසේ රණ්ඩු නොකර දෙන්නවා. ඒ බුද්ධ ශාවක මේකට කන්දේ. බුද්ධ ශාවකෝ ඇති ලෝකයක් වගේ ඒකේ ඉහළ යන්න හදනවා. ඒක දක්ෂ කෙනෙක් ඒක නැහැ කියන්න බෑ. මොකද ඒක හැමෝටම කරන්න බෑ. මොකද ඒක ඇති වටිනාකමක් නැහැ. මේ ඇතිකම තියෙන නැතිකමට සාපේක්ෂව නැතිකමේ ජීවන ගතියක් නැහැ. එම් මොනවා කරන්නේ? ඉතින් ඒක ඒකට අයිතිවාසිකම් කියන්නේ හදනවා කියලා කියන්නේ have an appointment with disappointment කියලා කියන්නේ. බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුකින් ජීවත් වෙනවා. ඉවරයි. කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ මොනවා හරි ඩෙන්ගිත්තක් බලාපොරොත්තු තියෙනවනම් ඒ ඇති අසුචි මූත්‍රය පොඩ්ඩක් තිබුණොත් ඇති කනවා බලාපොරොත්තු තියාගන්නව කැඩෙන බව දැනෙනවා මම නම් ගිහුවා මැටි කල විතරයි කියන්නේ. ගොය ගැස්සුවාට කලේ විදුණුන් පස්සේ ඉවරයි. නම් ගිහුවා මැටි කල බටකොටු මිටි දෙක එකක් ඇද්දොත් එකක් වැටෙනවා. ඒක මතු කර දීමේ නම් ඥානන්ද සංසේ සුවිශේෂ සේවාවක්. යුගමේ වරක් කරා. දැන් අභාග්‍යයකට වගේ නේද රහතන් වහන්සේට හේතු කරා. ඇත්ත තමයි මේ කේවල වශයෙන්ම රහතන් වහන්සේ තමයි. මම මේ කතා කරන්නේ ඒ රහතන් වහන්සේ ගුණ ටික හැම මිනිස්සෙක් තුළම තියෙනවා. අන්න ඒක ඉස්මතු වෙන විදිහට වැඩ කරන ප්‍රතිපදාව කියලා කියනවා. හැබැයි අපිත් ඒකේ ඉන්නේ. නමුත් ප්‍රතිඵලින හැම වෙලාවෙම නැති වුණා කියලා තමයි අපි කියන්නේ. අර තුනේ කර නැති වුණා, මේ තුනේ කර නැති වුණා, නැති වුණා නැති වුණා නැති වුණා කියලා කියන බුදුරජාණන් ඕක තමයි මට පෙන්වන්න ඕන. ඕක උඹ නැති වුණා කියලා චෝදනා කරන්නේ නැතු. ඕක භාවනා ප්‍රතිඵලයක් කරගත්ත දවසට. ඉතින් කියනවා නිරෝධානුපස්සන, khයානුපස්සන, වයානුපස්සන, වඩනිසග්ගානුපස්සන කියලා එනවා බර වචන දාන. කියලා වුණා. තනි වචනේ. කෙලවියන් පුතේ කෙලවියන්, නලවියන් දුවේ නලවියන්. කෙලවියන් භාවනා කරනකොට කෙලවෙනවනේ මට බුද්ධම සතුටක් තියෙනවා. කෙලවෙන ආකාර රාශියක් තියෙනවා. කෙරෙන ආකාර රාශියක් තියෙනවා මේ ලෝකේ දේවල්ට කම්මැලි වෙනවා. එපායි. පිස්සු හැදෙනවා. භාවනා කරන්න කියලා තරහ යනවා. කාම භෝගී එක තරහ යනවා. කෙලවෙන හැටි. කෙලවෙනවා. ඒ නිසා කාටද මොන අට කරන කෙලවෙන කතාවක් එන්න නම් මම වැඩ සියල්ල මත ඇල්ල දාලා උගේ දිහාට ඇල්ල අහගෙන ඉන්නවා. මම මේකට බය වෙලා ඉන්නේ. කෙලවෙන්නට බය වෙලා ඉන්නේ. කියලා බලාගෙන ඉන්න බලන්න.

මස්කෙලිය බස් එකට යන්න ගියාට පස්සේ කොන්දොස්තරේ ගිහවලු මේ ටිකට් තුනක් කියලා මම මම කාර්යය මටයි දුවට මටයි ගෑන්ටයි කේ මම ගෑනු කෙලියි කියලා. ඒ වත්තට ඉනවම. බස් එක නැගින්න ඕනේ නෑනේ ඒක කොහොමද කෙලිනු කෙලියි තමයි. මේ කෙලියි කියලා කියන්නේ දුවට. මමයි ගෑණි කෙලියි. ඒක සමහරට ගෑ මායි ගැණි කෙලියි. ඕක බස් එක ටිකක් කරගන්න ඕනේ නැහැ. ඕකට ඒක වස්තුන් දෙක තියෙනවා. කෙලිය කෙනෙක් තියෙනවා. ඒ වගේ තෙන් කෙලිය වල කාම කෙලිය වල ගතිය. නමුත් යුනිවර්සිටි කිනෝට අපිට පසුත් නැති. මහලි පළවෙනිකොට ඒක අර ඉරිගේෂන් පයිප් එකේ වතුර ටික ගන්න. ඒ වගේ අපේ ලින් වල වතුර නෑ. බොණ්ඩ වතුර නෑ. ඒ ඔයාලගේ බෝතල් තිබුණෙත් නෑ. මේ අපි ඉන්නේ වයසට ගිය එකෙක් අපේ ගන්නේ ඕක කෙලෙන සයිස් නේ, ගිදරෙන සයිස් නේ ඉතින් අපිට දැන් යුනිවර්සිටි වල හැර ගෙදර යන්න දෙයි කියනවා. ඌ බලන්නේ ඉන්නේ එතකොට ළඟ තියෙන පාර්මෙකට ගියා මිරිස් ටිකක් ගත්තා කවුරු ටිකක් ගත්තා ලාපෙරු ගෙදර යනවා. ඌට ඕනේ කෝස් එක නෙවෙයි ඉස්කෝලේ වහන්න ඕනේ යුනිවර්සිටි වහන්න කියලා හිතයි. ඉතින් හිතයි. හිතන්නේ අපි වගේ කොහොම හරි වතුර දීලා බුරන්න කියලා වෙන සයිස්. ඒ කියන්නේ පිටරන සයිස්. යෝගාවතර කවද්ද මේක තේරුම් ගන්න. යෝගාවතර කවද්ද මේක තේරුම් ගන්නේ හැම කෙලවීමක්ම භාවනාවේ දිනුවා. කෙලෙන්නේ මොකේද තණ්හාමාන දිච්චි. මමයිනට කෙලවෙනවා. මාන්නයට කෙලවෙනවා. තණ්හාවට කෙලවෙනවා. කෙලෙච්චම ළඟින් ඉඳලා ගිහිල්ලා මම අත කරගෙන කටින් ගාන එල්ලවන් ගෙඩියක් වගේ හදන බලන්නකෝ ඉච්චි දියයියෝ. මොකද මම යන්නේ තුනානි. මාන්නේ නැති උනානි. සංඥාව නැති වුණායි ධර්මාංශත් ඊටත්දී දුස්සෝ විස්සෝප වාහකපත්ස අයියෝ බලන්ඩෝ අනේ වනසි උපායකට මේව හරිදයක් වගේ අප්පා වෙන හන්ට ඌ දන්නේ නැතුවලු නිකන් ඒකට පොරුද ඉන්නේ ඒකත් තිබ්බට කෙලෙන්නේ මම මට කිව්ව වැඩ මට හොරන්නේ නැහැ මම ඒකත් දී කියම අනිත් කෙලෙන්නේ සාර්ථකයක් කරගන්න කෙලෙන්නේ බලාපොරොත්තු ඉන්නේ උඹ කියන දේත් මට සතුටක් මොකද වෙන්න තියෙන දේ වෙලා තියෙන්නේ ආයෙන්නේ නැහැ මනුස්සයා කෙලවම් භාවනාව. ඉතින් මේක ඈතට දාන ගැන විතරයි මම කතා කරන්නේ. ඔය ටික හරි අපි තේරුම් ගත්තේ ඥානදහම් සුද්ධා. මට ඕන දැනගන්න ඔය කියන ලකුණු දැන් නැත් ඕක ගිජිය පිටින් එක හරිය එනවාද ටික ටික එනවාද කියලා. සතෝරි කියලා කියන්නේ මේ ජපන් භාෂාවෙන් ඕක වරින් වර එනවා. ගැස්සෙනවා. ඒකට මේ ඒකට මේ බටහිර ලෝකයේ තේරුම් ගත්තට පස්සේ කියනවා මේ මම ඔය ඉස්සරහ කියලා කියනවා මේ පිංගම් අඩු කල්යන වලට පැලෙට ගන්නවා. පැලෙට යන පරිණිව නිකන් හුලං ඉරියන්නේ. ඉති කාලයක් ගිහලා හුලං ඉරුවල කාට බැඳෙන්නේ? කාට බැඳෙන්නේ බැඳෙන්නේ මේක වටනක බැඳෙන්නේ. ඇන්ටික්. ඉචන්නවයා තමනම කියන තැනම සෙරමික්ස්. සෙරමික්ස් වල තියෙන දෙයක් තමයි පැලෙ ඉරියන්නේ මේක. ඉතින් මේක වටිනාකම් වෙන්නේ මොකද? ප්‍රොෆෙසර් පත්මසිරි ලියනවා මෙල්බන් වල ඉඳලා මට ලීරේ වැඩි වුණා. යකන කරන්නේ ඒ පැලීඩු වල කඩ කඩතොළු වෙච්චාම ඒක රත්තරන් පුරවනවා. ඒකෙන් ගෙදර සෝකේසික උඩ උඩම තියලා තියෙන මෙච්චර කාලයක් අපි මේ බඩුව පාවිච්චි කරා. ඒ කැඩ කැඩිච්ච තැන් රත්තරන් වලින් පුරවනවා. මේක තමයි ඒකේ ලක්ෂණ මොකද්ද? කඩ ඉද වැඩි. ඒකට පොතක් කියනවා මාකට් ස්ටයින් going to pieces without falling apart කියලා. පැලීඩු ගිහිල්ලා කියනවා බිඳිලා මින් වෙලා නැහැ. going to pieces without falling apart. අපි ළඟ එහෙම එකක් අපි කියන්න කැමති නෑ. අපි කියන මේ කැලේ එකතු කරලා නේ අපි ගෙඩියක් ඉන්නේ කියලා අපි අල්ලගෙන ඉන්නේ. දෙතිස් කුණප වශයෙන්, පට වියාපෝදේජ වශයෙන් ගන්න කැමති නෑ. ගත්තොත් එහෙම අර මම කම ගෑනුකම, පිළිනුකම, තරුණකම හිතින්ද බෑනේ. අතරමා දාතු කිව්වොත් ඔබට වයසට යමක් වෙන්නේ නෑනේ. අන්තිම දාතවල ලස්සන කටක එකක් නෑනේ. අතරමා දාන්නේ කළු සුදු නෑනේ. ඒකට කැමති නෑ. ගෙඩිය එකයි කියලා. මේ භාවනා කරගෙන කැලේට ගිහින් එහෙම තියෙනවා. හරියට වින්නත් ඇත්ත වෙලාවට ඔක්කොම පොඩ්ඩේ ඉන්නවා. ආයෙත් කොහොමද කියන්නේ? මොකුත් වෙන්නේ නැහැ. දැන් වැඩේ පේන්නේ නැහැ. නියම දෙන්නේ හැබැයි නියම කරද. ඒ වගේ තමයි අපි හතරමහා දාගම් බාහිර කියලා ඇතුළෙත් එකයි. මේ එකට තිබුණාට ධන සංඥාවෙන් තිබුණාට කිච්ච ගණයෙන් තිබුණාට එහෙම නැත්නම් තව ගණයක් ඔබට කියනවා. සංස්කෘතිය කියන්නේ චිත්ත ගණී ආරම්භන ගණී. ඒ ගණේට විතරයි පැවැත්මක් තියෙන්නේ. ඒ සංතනී අංශවලට පටවිදා තුල පැවැත්මක් නැහැ මොකද මම කියාගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ ගැතිය බැරිද අමු පුතක් ජනේට හොරෙකුට පුදු දෙලින් කෙනෙකුට ඉස්සිදෝසි වල තේරුම් ගන්න. උඹේ බය බව කතාව ඇත්ත. ආදර්ශය කියන සත්‍යාව නිසා සීලේ නිසා සත්‍යෙට බය වෙන්නේ නැහැ ටිකක්. රහතන් වහන්සේ බය නැහැ. කෙලෙස් නැහැ. මොකද රහතන් වහන්සේ උනාට පස්සේ මේක තේරුම් ගන්න පුළුවන් කියලා එපිටට දාන එක යම් ප්‍රමාණයක දුර්ලභයි. ඒ නැත්නම් Taman කැප වෙන්න කැමති වෙනවා. මුලදම දැනගත්ත ප්‍රතිපත්ති වශයෙන් කැප වෙන්න කැමති නැහැ. මම කැප වෙන්න කැමති නැහැ. ඒක කියන්නේ හරි හරියයේන දානේන සම්පායති. සහිතෙන් සපෙලා කියන්නේ කැමති නැහැ. මම බලන් ඉන්න මං නිවන් දකින්න පටන් ගන්නකොටත් මම ළඟ ওই ගැටි තිබ්බා. නිවන් දැක්කයි කියලා ඔය ගැටි හත් පහකවත් වෙනස් වෙන්නේ නැහැ. ඔබ දන්න ගැටි විතරයි තියෙන්නේ. මං ඉස්සරේකට බය වුණා, තනිකම් දෝෂ කිව්වා. ඇහින් අයින් කරනවා කිව්වා, අතපල්ලි වැටෙනවා කිව්වා, හීනමානී කිව්වා දැන් නැහැ. දැන් නැහැ නෝ ඔක අනිවාර්යයෙන්ම මනසට අවශ්‍ය දෙයක්. ඕක නැත්නම් මන්දට මොටිවේෂන් එකක් තියෙන්නේ. තමයි කිරීමේ නිර්මාණශීලීත්වයක් එන්නේ. මුලදී මේ හිතනවා මේ බව දැනගත්තට පස්සේ අනිශ්චිත බව දැනගත්තට පස්සේ නිර්මාණශීලීත්වය අඩුයි කියන. නිර්මාණශීලීත්වය සහ නිෂ්පාදන ශක්තිය productivity ප්‍රගතිය අඩුවේ කියලා දෙන්නේ අදහන්න මේ මම කියලා කියන දැනටත් හොල්මනක්. ඔක ඇතුලේ මේ පේන දේ වගේම නොපේන දේක් තියෙනවා. ඒ නිසා ඔන්න නොපෙන දේ බලන්න ඕක මෙහිකොත් එහෙම ක්‍රියාශීලීත්වය නැති වෙයි. නිර්මාණශීලීත්වය නැති වෙයි. ප්‍රගතිය නැති වෙයි කියලා හරියට දවස් එකකට මේ විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ යාමුදුර අහනවා ස්වාමීන් වහන්සේ අසුභ භාවනාවේ මරණාසුභ භාවනාවේ කියලා මේ මාර්ගාව කරනකොට කම්මැලිකමක් සාවක කියලා දෙන්න එපා වීමක් එන්නේ කියලා. මරණය ගැන කතා කරගන්න. එහෙම නැත්නම් අසුභ ගැන කියනවා. බුදුසසුන් කියනවා අමෘතේ කියන තැන එකම අමතෝ ගදන් අමතපරියෝසනං යන්දම් මරණානුස්සති. අමෘතේ කියන්න ඕන මරණය ගැන කතා කරපන්. ඒ ඉලේ හිතෙන දේ දිහා බලපං. ඒකවල මේ අනවශ්‍ය දේවල් මේ ගුරුසු දේවල් හදන්න යන්නේ ඔබ ඉලේ හිත වෙනට අනුගත වෙච්චා, අනුගත වෙච්චාම අනුගත වෙච්චාම බුදුමාහා නිර්මාණශක්තියක් තියෙනවා. ඒකට අධ්‍යාපන විභාග දෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන අපෙන් ඩිග්‍රී ගන්න ඕනේ. අපේ විෂය සබ්ජෙක්ට් මට ස්පෙෂලිස්ට් වෙන්න ඕනේ කියලා. එක එක කරන්නේ. අද විද්‍යාව බෙල්ල වෙලා ගන්න ඕන මෙන්න. විද්‍යාව අල්ලගත්තේ ඇතිදේ. භෞතික. නැතිදී පල්ලියට දුන්නා. දැන් ඇතිදී තුල ඕක දකිමින් ඉන්නවා මම කියන්නේ මේ බුදුහාම දැක්ක විදියට කියන්නේ. දකි නොදක ඉන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඇන්ටි මැටර් ආවට පස්සේ. ඩාර්ක් මැටර් ආවට පස්සේ ඒගොල්ලෝ කියන දැන් විද්‍යාව කියලා මිනිස්සුන් අවධානය කරන මොකේද මේ සැලෙන පිටෙන කැඩෙන දේවල්. ඒකට තමයි PhD දෙන්නේ. ඒකට තමයි යුනයිටඩ් ස්ටේට්ස් සම්මාන දෙන්නේ. නොබෙල් ප්‍රයිසස් දෙන්නේ. නැස්චාත්ති ගැන කතා කරන්න ගත්තොත් කතා කරන්න දෙන්නේ. ඉතින් අපි දන්නවා උපත්තියම අපි ළඟ මේක තියෙනවා යම් ප්‍රමාණයකට ඒක මිනිස්සු දෙන්නේ අපිට බලන්න. ඒක නැස්චාත්‍ය හුනියම උච්ඡේදවාදයක් නාස්තිකවාදයක් කියලා කතා කරනවා. ඒක බලපන්. නැත්නම් සුළු ගැටි ඕනම වෙලාවක තියෙනවා. හිස්තන ඕන වෙලාවක තියෙනවා. ඉතින් මුද්‍රන්සේ ඒක විස්තර කරන්න ශුන්‍යතෝ හිතතෝ සුච්චතෝ කියන වචන දුන්නා. අනත්තතෝ පරතෝ කියන එක ටිකක් අල්ලන්න පුළුවන් ශුන්‍යතෝ හිතතෝ සුච්චතෝ ඉතින් ඒක කියනකොට බුදුදහම සුච්චේ වාදී වෙනවා. බුදුනාන්සේ අක්ෂිකේ වාදී වෙනවා. ඉතින් බුදුන් කියන අනිත්‍ය දුක්ඛ අවබෝධ කරගායට විතරක් සුච්චේතෝ රිච්චේතෝ තුන්සෝ අනිත්‍යතෝ දැනගන්න පුළුවන් ඒක ස්ථාධික කරන්නේ. ඒක හිත මෙහෙ. එහෙම නැත්නම් ආත්මය මේ ක්‍රමකේකට වෙනවා. අත්කලම සංයෝගිත වෙනවා. නමුත් මේ අත්කලම සංයෝගිත වෙන්නේ ඇහි හිත පිළිගන්නවා. මේ ලස්සනයි මේ රසෙන්නේ. ඔය වචන ටික අද තමයි මට ඉස්සල්ලාම ඔය නිවෙනි දීම කියුවට ඔය කියන වචන සෙට් එක හම්බුනේ මම බල බල හිතේ ඒක ඇති නැති යස ආයස නොසලින ගතිය ඒ වචන ටික ආයසයක් කියවන්න මම ඥානසංශයේ අද ඉගෙන ගන්න තියෙන වචන සාතන් වහන්සේ පිළිබඳව කියවෙනවා නාදේති න නිරස්සති අල්ලගන්නෙත් නැහැ අතහරින්නෙත් නැහැ අත්තං නිරත්තං නැහි තස්ස අත්ති. අත්තං කියන්නේ එතන ආදාත්ත කියන එකයි. අල්ලගත්තු කියන එකයි. ආත්ම කියන එක නොවේ. ඒ වගේම නිරත්ත කියලා කියන්නේ නිරස්ත අතහරින ලද කියන එකයි. අපි පෙරදිනේ සුබෝධනාම කියේ වෙලාවේදී ආපු හාමුදුර වෙනවා අල්ල ගැනීම කියන්නේ ආත්මය කියන එක තමයි ගත්තේ. දුක්ඛ සත්‍ය අල්ලගත්ත එකන එතන ආත්මයක් හදාගන්නවා. දුක රූප. රූපයක් අල්ලවගම එතන එයා අහු වෙනවා ආත්ම කරගන්න රූපයෙන් වේදනාව ආත්මික කරගන්න පුළුවන් සංඥාව සංස්කාරය එයා ලස්සන වචන රාශියක් කියන්නේ කියන්නේ යනවා යම් තැනක ආත්මයක් තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා ඒක ඇල්ලුවේ නැති වුණාට ඒ අල්ලගන්න ගැතිය නැති වෙන්නේ රූප වල අල්ලගන්න ගැතියක් තියෙනවා රූපත් එක්ක අපිට සාපේක්ෂව පේනවා වේදනා සංඥා සංකාර ඒක අල්ලගත්තෙන් තුනට අර නිර්පේක්ෂ දෙයක් තියෙනවා පණවන්න බෑ කියන්නේ ආත්මයකදී මම ওই වනවන්න බැරි ගැටි සතාවක හොති පරාමරණා මරණයන් මැත්තේ තියනවාද කියලා. ඒක නේ. ලියාගත්ත අවස්ථාවට ඉතින් අවබෝධය අනවශ්‍ය විදිහට පැත්තට ගෙන යනවා මරණයන් මැත්තේ නෙමෙයි මම මේ කියන්නේ. මේකක් තියෙන. කියන්නේ නිවන කියන එක අත්දකින්න කියන්නේ. අවිද්‍යාව නැති වෙනවා දකින්න පුළුවන්. පුළුවන්. එහෙනම් කවුද දකින්නේ? අවිද්‍යාව තියෙනවා. රූපේ පිළිබඳ අවිද්‍යාව, වේදනා සංඥා. නැති බව අත්දැකීමක් අවු. ඒකට අත්දැකීම වෙනයි අත්දකින්න වෙනවා. ඒ මං කව අත්දකින්න මරණයමත් ජීවත් වෙනවා. ඒ ශාස්ත්‍ර දීච්චේ නේද වැටෙන්නේ කියලා. ඉතින් ඉතින් යන්න ඕන කරන්නේ. මරණයමත් උන්න දැන්. ඒ තුනක් කතා කරලා ඒක කරන්න බෑ. ඒ අත්ත කියන එක ඔන්නේ ආදාත අත්ත. එහෙනම් අත්තම් කියන්නේ එතන ආදාත්ත කියන එකයි. ආදාත්ත අත්ත කියන දෙක සමානයි කියලා පොඩි දෙයක් වෙනවා. කියන එකයි. අපි හරිනම් යාගාරදී නේද? ඉතින් නෑ යා හරි අපේ කියන්නේ නැහැ. ආදාත් අත්හින් එක පටලවා ගත්තට පස්සේ රූපේ අල්ලනකයි කියලා කියන්නේ ආත්මය. වේදන අල්ලනවා කියන්නේ ආත්මය. සංඥා සංකාර විඥාන අල්ලනවා කියන්නේ ආත්මය. ආත්මයක් නැත්තම් මමෙක් නැත්තම් අල්ලන්නේ නැහැ. කෙලස් නැහැ. ඇල්ලුවානේ අත්ත. ඉතින් ඒක ඒක පැත්තකදී ඇත්තයි. නමුත් මෙතන ඥාන සංජානන තියෙන අර්ථකතනේ ආදාත්ත කියන එකේ සක්කයතන අත්ත නැහැ. කියන්නේ ආදාත්ත සහ අත්ත කියන්නේ දෙකක් උතන. ආදාත්මී ආත්මයේ එක ගුණයක් විතරයි අල්ලගෙන තියෙන්නේ. ඒ ගුණයයි ආත්මේ සමානයි කියලා තමයි ඒක ඕනම සූත්‍ර පිටක ඕනම කෙනෙක් ඒ සංසි දන්නේ. භාවනා කරලා වෙන්නේදී නෑ භාවනා කරලා නැති වෙන්නේදී කියලා සංසාර අභියෝග කරා. එම් කියන්නේපා මෙමෙ කියන්නේපා භයානකයි. කියන්නේ උඹලට සාප වෙනවා මයිත් කේමේ කෙරුවොත් කියන එක නොකිය කියන්නේ. නමුත් ආඝාත අග්‍ර අක්ක කියන එක සමාන කියලා. දැන් මෙතන මේ සංකේත පෙන්වනවා ඒක දෙකක් නෙමෙයි ලොකු දේවල් නෙමෙයි මේක හැබැයි. දැනගත්ත සමාන කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් පුංචි දෙකකින් වයර් මාරු වෙන එක පොඩ්ඩක් බලන්න. ඒ තරම සියුම් හරියට මේ ජැක් එක ගහනකොට මේකත් අරවල ගැහුවොත් අපේ අල්ලයමයි කීපයක්ම ගියා. දැසි අනිත් පැත්තට ගියා. ඒ මොලේ දෙක හරවල දානවා. එසේ මයිකේ වැඩ කරනවා. 9 volts. සාමාන්‍යයෙන් හදන්නේ බීමේ සොකට් එක මේ සොකට් එක හිදින්න. හරිට එහෙම හදලා ඈ වලක මේක බැටරිකට මාරු කරලා දානවා. ඉතින් ටිකක් කියනවා මයික් එක තියෙනවා ඕන් කරන වැඩ කරන්න මොකද මයික් එක විතරයි. දෙන්නේ. බන්වල බැටරි ගන්න පුළුවන් අනිත් පැත්තට දාලා හරි ගණන් මේෂින් ඒ වගේ තමයි ආදාත් අත්ගින් දෙක සමානයි කියලා ගත්තොත් සමානයි කියන පුළුවන් පැත්තක් තියෙනවා. දෙකක් කියලා ගත්තොත් එහෙම කියන ගැටියකුත් තියෙනවා. ඉතින් ඔය වගේ තැනකට ගියාට පස්සේ මේ සාමාන්‍ය ලෝකයේ මේ කැන්සර් හැදිලා ඉන්න ලේකම්ම දරුවා නැතිවෙච්ච අම්මගේ මොකේ එන අදාළ නැහැ ඈද කියන දේවල්නේ. ඒක මොනවත් නැති දෙල්ලිය කාලා භාවනා කරනවාම දුරුමයි විශාල ප්‍රශ්නයක්. ආදාත්ති කියන අත්තද අත් ඇතුලේ ආදාස කියන ආදාත්තිගේ අත් තියෙන අඳුති ඒකත් වුන් කන් දෙන්න නැත්තම් හොඳ නෑනේ. ඉන්නේ කොක්ක වල දෙන්නනවා. ඇල්ලුවානේ ආත්මය. බෝධිසත්ව කියලා කියන්නේ බෝධියට ඇලුණු. ඉතින් අපි අපේ ධම්පදේ ඉන්න කාලේ බෝධිසත්ව කියන වචනේ අත්කරන්නේ තුනේ පැත්තේ රෝගහේ ඉන්න සත්තු. අරහත්තුනේ නැහැ බෝධියට ඇලුණු. තුනේ පැත්තේ ළමයි කියනවා සුබතරම් දෙවියෙ. කොට පිටියක් උඩ හිටගෙන ලියන්න ඕන ප්‍රශ්න අහන්න. ඒක සුදුසු නෑ. බෝලා ඉන්නේ සත්තු. බෝසත්. දැන් ඊළඟට වැසයි බෝසත් කියනවා. ඒක කියන තේරුම. ඔය වචන අරගෙන විග්‍රහ දෙනවාද? හැබැයි ඒක ඒක වැරදිද කියන්නේ. ඒ වගේ ආන්තික ඇත්තක් තියෙනවා. ඒකට ගිහිල්ලා පෙන්නන්න ඕනේ නම් ආඝාත කියන එක අත්යේ සුළු කියන වචනයද අත්ත කියන එක ඇතුලේ ආඝාත තියනවාද? දෙක සමාන වෙන වෙලාවල් තියෙනවා වෙන වෙලාවල් තියෙනවා කියලා බලන සම්කර දර්ශනයක් කතා කරනවා. ඒ නිසා මේ වචන අපි තව ටිකක් අහගන්න වචන ටික අත්තං නිදස්සං නැහි තස්ස අත්ති. රහතන් වහන්සේ අල්ලගත් දෙයක්ුත් නැහැ, අතහැරිය දෙයක්ුත් නැහැ. ওই විදිහට හුඟක් පද සඳහන් වෙනවා. න රාග රාගී න විරාග රක්තෝ. රාගයට ඇලුනෙත් නැහැ, විරාගයට ඇලුනෙත් නැහැ. ඔබ කියන්නේ මේ වචන සූත්‍රයේ තියෙන සමාලාඩ කියනවා රාග විරාගම නේදම ශෝකක්. වචන දෙක දෙකම දාන්නේ එක තැනයි. රාග විරාග අස අනේජං අශෝකං. ඉතින් රාගෙද ගන්න ඕනේ විරාගෙද ගන්න ඕනේ නැහැ අරද ගන්න ඕනේ මේක වෙනවා මේක ගන්න ඕනේ ඒක වෙනවා. ඉතින් අපි සාමාන්‍ය දන්නවනේ භ්‍රමචරී කියන රාගේ නැති කරන්නේ විරාගේ ගන්න කියලා. මේ දෙකම නැහැ. රාග විරාග මනේජම ශෝකං සමම සංකතම අපටිකුණ. ඔය අයන්න pāli භාෂාවේ නැස්චාර්ත්‍යයක් තියෙනවා. අපි සාහුරු කරන්නත් තියෙනවා. ඉතින් ගියාට පස්සේ එක ඇලපිල්ලෙන් සම්නි කර වාක්‍යයක දීර්ඝ කිරීමෙන් බන්ධනයක ආය අයන්නේ දීර්ඝය තුල හිටියේ ඒක ඇතින් වෙනස් සමානලට තියෙන අර්ථය සාහුරු කරන්න ගන්නවා ඉතින් ඒකට අර්ථ දෙන කෙනා ඒක නැස්චාත්‍යක ගන්නත් පුළුවන් කියන අර්ථේ ස්ථාවර කරන්නත් පුළුවන් ගති අගති අගති කියන එක අග ගතිය ගමනේ පිළිබඳවත් ගමන පිළිබඳව වෙන වචනයකට අගති කියන දෙකම පාවිච්චි වෙනවා. ඒ වගේ අයන්න දැම්මට පස්සේ නැස්සාට පදේ නිසා ගොළුම් භාෂාවෙන් කිසිම කිසිම කෙනෙක්ගේ නමක් අයන්නේ පටන් ගන්න ඒක හූලිමක් කියන එක. pāli භාෂාව ඉගෙන ගන්නකොට කයන්නේ පටන් ගන්නවා. කක ගඳුනේ සැට ගඳුනේ. අයන්නේ නැස්සාට පදය අයන්නේ හූලිමක් කියලා. කිසිම කෙනෙකුට නම් දාන්න දෙන්නේ මේ අයන්න මොකද. යකගම මිනිස්සු පුදුම විදිහට බය වෙනවා. ඒ මිනිස්සයා හුනේම. අයන්නේ 9000ක හුනේම. දාන්නේ මොකද අයන්නේ වැඩ කරන හැටි බැලුවොත් භාෂාවේ කිසිම නැස්චාට වැඩ ගන්නකොට අයන්නේ පස්සේ වැඩි කරන්නත් ගන්නවා නැස්චාට ගන්නවත් ගන්නවා. ඉතින් ඒ ඇතින් බලනකොට ඥානන්ත සංගත පුදුමාකාර විශාල දැනුමක් තිබුණා. මේ අකර විද්‍යාව ඒක කියන්නේ එපිස්ටමොලොජිමක් නෙවෙයි ඒ වගේ කියන්නේ පන් කියලා. පන් කරන්න පුළුවන් භාෂා වචනේ මිසාල පද ප්‍රවි කියලා කියනවා. වෙහෙලික පද පෙරලි හරියම දක්වයි. පොඩ්ඩක් වචනේ පොඩ්ඩක් අයන්නක් ආයන්නක් කරපු බව වෙනස් කරනවා. ඒ වචන ටික තමයි ඔය පෙන්නේ. නැහිසෝ රජ්‍යති නෝ විරජ්‍යති. ඇලෙන්නෙත් නැහැ, නොඇලෙන්නෙත් නැහැ. මේ පද යොදලා තියෙන්නේ මක් නිසාද කියන එක තේරුම් ගැනීමටයි අපි මේ නිස්සය කියන පද එහෙම ඉදිරියට අරගෙන මේවා ගැන මේ තරම් විවරණයක් කළේ. ඉතලට යනවා. එක එක නිදසුනක් තියෙනවා හන්ද සංයුත්තේ කජ්ජනීය සූත්‍රයේ රහතන් වහන්සේ පිළිබඳවයි එතනක් කියවෙන්නේ. අයං උච්චති භික්ඛවේ භික්ඛු නේව ආචිනාති න අපචිනාති. අපචිනිත්වා තිතෝ. නේව පජහති න උපාදීයති. පජහිත්වා තිතෝ. නේව විසේනේති න උස්සේනේති. විසේනෙත්වා තිතෝ. නේව විදූපේති න සම්දූපේති. විදූපෙක්වා තිතෝ. පාලි භාෂාව නොතේරෙන කෙනෙකුට වුණත් මෙතන මොකක්දෝ අමුත්තක් ප්‍රහේලිකා ස්වරූපයක් තිබෙන බව පේනවා උච්චාරණයෙන් පවා. දැන් මෙතන භාෂාවේ තියෙන්නේ භික්කවේ භික්කු කියලා. මේ භික්කු නෙවේ රහතන් වහන්සේනවා කියලා ඥානන්ද ශාන්ති අත්දෙනවා. තව කෙනෙකුට කියන්න ඕනි කෙනෙක් තුළ ඒ අවබෝධ කරගොටක් තියෙන නැති තත්ත්වෙත් තියෙනවා. නැත්නම් ඒ තමයි අපි මේ ඩෙන්ටි කාඩ් එකට ගන්න මම කියලා පෙන්වන්නේ අවබෝධ කරගන්න නැති මමයේ පෙන්වන තත්ත්වය. මොකද කොච්චර පෙන්වන දුවත් පෙන්වන්නේ නැති කොටසක් අහුවෙන්නේ නැති කොටසක් තියෙනවා. ඒක එයා බයයි. ඒක එයා බුද්ධමී බුද්ධ ධර්මයක් විදිහට කරගන්නවා. ඕනියමක් විදිහට. ඒ නිසා ඒක නැති කරන්න හැම වෙලාවෙම ලයිට් දාගෙන ඉන්නේ. අන්ධකාරයට බයයි, රැ වෙනවට බයයි, වයසට යනවට බයයි, ලෙඩ වෙනවට බයයි. ඒ මොකද අර නොදන්න සත්‍යෙට කියන බයයි. රාතන්වාසේ දන්නවා අන්ධකාරෙ වෙන්න වෙන්න ෂෝක් පාවන කරනවා. වයසට යන්න යන්න ෂෝක් ඔය අනම්මනම් කොන්දොස් කොන්දොස් කොන්තරත් නෑ වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඇති කියන தত্ত্বය ඇති දෙයට ප්‍රිය කරන නැති දෙයට බය කරන තත්ත්වම් පුතඥය කියනවා. ඒක අනිත් පැත්තට නැති දෙයට සමාන විදිහට ප්‍රිය කරනකොට ශේක වෙනවා. නැති දේ තමයි අපි අන්තිමට ඉස්මතු කරගන්න ඕන කියනකොට ලෝකෙන් අයින් වෙනවා රහත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ළඟ දැනටමත් මේ දේ තියෙනවා. ඒකේ මේ රිපල් රිෆ්ලෙක්ෂන් එකක් දාලා යෝසුමන්ස්ලා දාලා ওই නැස්චාර්තය නැති කරන්න හදන්න එපා. බාර ගන්නත් බෑ අපේ නෙවෙයි. මේක අවශ්‍ය දෙයක් මේ. ඒ කියන්නේ පාඩම් පාෂල් ඔෆ් ද ලයිෆ්. ජීවිතේම අංගයක් මේක. මේක එන්න අරපන් තව කෙනෙක්ව කියනොත් කියලා දෙන්න හදපන්. ඕක ඕ වෙලාවේ තමයි හිත විස්රාම වෙන්නේ. ඒ වෙලාවේ තමයි හිත කාය සොරු වෙන්නේ. මුද සුවේට රිලැක්ස් වෙන්න අරපන්. ඔබ මේ මිනිස්සුලා බදාන අල්ලගෙන ඉන්න හැදුවත් මොනවක්වත් නැතුව යන්න අරපන්. මම බඩේ යන්න අරපන්. මුත්‍රා යන්න අරපන්. මුතු ටිකට යන්න අරපන්. අඳුගිර කියන්නේ අර බලන්න. කැස්සට යන්නේ අර බලන්න. කිලිසට යන්නේ අර බලන්න. ඉක්කාවට යන්නේ අර බලන්න. ඊව හිර කරගෙන ඉන්න එකනේ සදාකාරී කියන්නේ. මේ හිර කරගෙන ඉන්න සිවිලයිසේෂන් කියන්නේ කොයි විදිහටද ඒ කවුරු වෙනින්ද මේ දුක් කියන්නේ? මේ කුරුළු ගියාම සුග්ගල දාලා යනවට කල්දිය. කුරුළන් තමයි කෙටිම ගොඩ මාර්ගයේ තියෙනවා ඒ දෙන්නේ. ඒ දම්බාලිය පිට වෙන්නේ මෝත්‍රා කියලා දෙකක් නෑ මොකද? මුත්‍රා සහ අසුචි කියලා දෙයක් නැහැ. දෙකේ එකට කලවම් වෙලා යන්නේ. ඒකට යුරික් ඇසිඩ් ටිකක් දානවා දාපු දන්න ටූත් පේස්ට් වගේ දෙන්නේ. ඒක දෙන්නේ රසෝල් එක දිනන දුර. ඉතින් ඇඳ වෙනකොට රසෝල් එක පිටලා සෙනඟ එළියටත් යනවානේ. ඉතින් ඉඳ පුහාම කකුල ගත්ම දිනනවා වැඩි. මුන් ඔය හැවිලා ආවම උදත්ම දිනනවා. මේ භෝගායවල තමයි ඉන්නේ. ඉතින් භෝගායවල දත්ම දිනනකොට ආයෙත් පස්සේ උල්ටි ඉන්නකොට ඔනිච්චි ගන්නකොට තේරෙනවා. කකුල ගත්ම දිනනවා. අන්න කිසිම ආතතියක් නැහැ. අපිටම කෙල්නේ. හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ ඌරට කෙල් තියෙනවා. ඌ ජීවත් වෙන්නේ පොළේ. ඉතින් ඒ ඒ වගේම රැසිකලි කැසිකලි කියන්නේ එතන එතන කරන්න හම්බ වෙන එක ඉතින් ශිෂ්ටාචාර නිසා ප්‍රතිශක්ති කරලා තියෙන රැසිකලිය කියලා හඳම උනේ ඥාන පිළිම කියලා දෙකක් තියෙනවා. මම බුරුම ගියාට පස්සේ මට හුඟටම තබෙලා. එක එක්කත් නෑ සිංහල කතා කරන්නේ. දෙකක් තියෙනවා. මා මා සහ කියලා. මම දන්නේත් නැහැ. ඉතින් මම සීග්‍රෙන් යනකොට මෛත්‍රී ගියාමලෝ දන්න තරමෙන් කෑ ගන්නවා යන්න එපා යන්න එපා යන්න එපායි කියලා. මට දැන් මේ යන්න ඕනේ නැහැ. මේ බනෝට මා කියන එකට යන්නේ මම. කල්ලා තුලින් වට කරලා කියන්නේ. යනහම්තුනේ කියන්නේ කියන්නේ මේක යන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ තේරුම් ගන්නවා මම ගියා මේ මේ රජගහනුවර මුජේ පොකුරේ. අපියත් එක්ක ගිහලා මම තනියම ගියා. ඊට පස්සේ ගෑනු වනින්න පටන් ගත්තා උන්ගේ භාෂාව. මට තේරෙන්නේ නැහැ. දැන් මම කිට්ටු කරන කිට්ටුට බැරිම වෙනවා. ඒකට ගෑනු නම් කරනවා. ඇතුලේ ඉතින් අර මම ඔලිනවා ළඟලම ඇතුලේ වැඩ තියෙනවා. ඉතින් මට තේරුනේ නෑ. උන් කෑ ගහන්නේ මේ බෞද්ධ භික්ෂුවක් වෙන අමන වැඩක් කරනවා. ඒ ගෑනුලා ඉතින් ඒක බෝඩ් එක දාලා තියෙන මේ භාෂාව. ඉතින් මේකට කියන ප්‍රශ්නේ නෑ. ඉතින් ඔය පාරාවිලි වෙනකොට තේනවා ශිෂ්ටාචාර ප්‍රමාණයට හදලා දීලා තියෙන සාංශය අපි හිතන්නේ මේක මගේ දුර්ලභමක් කියලා. මම භාෂාව දන්නා කාන්තයකට යන්න ඕනේ කියලා. පිස්සු කැලේ හිටියනම් කාන්තක් නැහැ, පිරිමිත් නැහැ. ඒ ඕන දැන ඕන වෙලාවට වැඩි කරගෙන ඉන්නවා. දැන් නගරෙට ගිහිල්ලා කරගන්න පුළුවන්. ඒත් හදා ගන්න පුළුවන්. කුඩු ගහන්න පුළුවන්. ඕන ඕන කුණු හරයක් කරන්න පුළුවන්. කෙනෙක් කියන්නේ මොනේ? ඒක වෙන රෝග වගේ තියෙනවා. මේ ශිෂ්ටාචාර නිසා ඇතිවෙච්ච ભેදෙව අපි මේ ශිෂ්ට වෙලා නිවන් දකින්න හදනවා කියනකොට මට මොකද්ද සැකයක් හිතෙනවා බුදුචානන්සේ අන්තිම ශිෂ්ටයි. දිනුම් දැක්කා. තේරුම් ගත්තා මේ ශිෂ්ට සමාජයේ මේ කියවල කවුරුත් පිළිගන්නේ නැහැ. ඒගොල්ලන් කියන්නේ ශිෂ්ටාචාරයලා කියනවා. ඒකට මේ නිවනට යන්නේ කියන්නේ බොහොම අහිංසක දෙයක්. සබහා ධර්මයට යෑම. අපි හිතකෝ අන්න හේතුත් දැන් තමයි අපි ළඟ ශිෂ්ට වෙන්න හැදුවට අපි තුල අශිෂ්ට ගතිය තියෙනවා. ඒ දිගතිය තියෙනවා. ඒක අපි කියන්නේ පොළවේ ජීවත් වෙන ගතිය. අන්න ඒක එක වැඩේ මේකක් කියලා කියනවනම් මේ ඒකටයි මේ කතාවේ දැනලත් අපි ළඟ තියෙන කර්මා කරලා ඒ ළමා ගතියට ඒ ඒ సౌందර්යයට ඒකෙන් ස්වභාවතර සත්‍යෙට කැමැති සමාජයක එක ජීවත් වෙන්න නැත්නම් හරියන්නේ. දැන් නම රටකොට බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේලවා. ඇහින්නේ ඔය කියන මොනක්වත් මට ඇහින්නේ නැහැ. එතෙන්දී අරගෙන මේ වෙනම අරගෙනවා කියන්නේ ඉඳලා නැතද? හරි කිසිම කම්පියුටරයක් එන්නේ කියන්නේ කොහොමද? ඒක කොහෙවත් ඒක නැහැ. ඒ වගේම සත්‍යපත්තානේ වඩන්න සුදුසුකමක් இல்லන්නේත් නවනගමකට කරන්නේ. ඕනම පරවයක් ඉවරෙච්ච ගමන් අනිසිතෝත ලියති ඒක ජීපාරේ කියමත් ලස්සන මතක් කරා. අත්ති කායෝතිවා පනස සතිපච්චු පටිතා හෝති ආව දේව ඥානමත්තාය පතිසතිමන්තාය අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති. අත්ති වේදනාති වාපනස සතිපච්චුපට්ඨිතා හෝති. ඒක බුදුරජාණන් වහන්සේ හරියට දෙන්නලා දෙන ඔබ පටන් අරගනින්කෝ පළවෙනි පාඩම ඉවර වෙච්ච ගමන් ඔබ නිවන ස්පර්ශ කරනවා. අන්තිම පාඩම වලට පස්සේ ඔබ පුත්‍ජන භූමිය ස්පර්ශ කරන බැරි තරම් ඈත් වෙනවා. ඒක වෙනම කතාවක්. දැන් ඉන්නේ පුත්‍ජන භූමිය නිවන ස්පර්ශ කරනවා. හැබැයි ඔබ හිතනවා නම් ඒක රහතන් වහන්සේට කියලා තියෙන එකක් කියලා ඔබ කියනවා අපිට ඒව කරන්න ලයිසන් නැහැ නේ අපිට සුසුකම් නැහැ නේ කියලා තමා විහින් තමයි පහත් අත්තර දාගන්නවා. ඒක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කිව්වට පස්සේ බෞද්ධ සදාචාරවාදී ආගම්වාදී කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපි ලයිසන් අරගන්නේ නැහැ. පන්සිල් අරගන්නේ නැහැ. নমස්කාරය කියලා නැහැ. নমස්කාරය කියලා පොලිමෙන්ද? සැටි අරන් පොලිමෙන්ද? එතකොට අපි නිවන පොඩ්ඩක් දෙන්න. ඒ කියන්න බෙදන්න කාටවත් අයිතිවාසිකම් තියලා නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් ඒ ඒකෙදි ඥානන්ද සත්‍ය මේ ස්ථාවරයේ හිටියේ නැහැ. ඇත්තටම රැඩිකල් වාදීව අපි උනන්දු කරා. මොකද මේ කියමුනේ කියන එක රහතන් වහන්සේ කියලා. දැන් තථාගතයන් වහන්සේ කියලා. සමාජයට ආනන්ද ආනන්දවහන්සේ වාද කරනවා තථාගතිකුවත් රහත්කුවත් එකයි කියලා. කතා කියන්නේ බුදුහාමුදුරන් කියන්නේ. මෙතන භික්ෂුව රහතනාංශයක් නවල තින්ත ගන්න හදනවා. මේක රහතනාංශික කියලා. මම මේ කතා කරන්නේ ඒ ගුරු ගෞරවය සහ ඒ ගරුත්වය තියාගෙන මම මේ වැඩේ කරන්නේ මයි ළඟ තියෙන කෙලෙස් මම දන්න නිසා. කවුරු හරි මට කිව්වනම් භාවනා කරන්න එන්න කියලා මගේ කපට මං ඉන්නේ නැහැ. මට කිව්වේ සතුටුමත් වෙන්න කියලා. මොකද සතුටුමත් වෙන්නේ මේ වැරදි ටික දකින්න. මට වැඩ තියෙනවා. මොකද වැරදි තොංගණන් තියෙනවනේ මම ගාව. දකින්න දකින්න විලාම මං ගිලේ ශාන්තර කියනවා. හරිනේ කියලා ඉස්සන්. මං කරන වැරදිලා නෑ හරිනේ. නෑ වැරදිලා නෑ හරිනේ. නෑ වැරදිලා නෑ. දින එකෙක්වත් අතාරින්නේ අපේ මතේ. පැය ගණන් ගිහිල්ලා කියනවා මම මේ කඩප්පුලිකම කරා මේ හරිනේ කියන එක මං කියන මං ඔබ අඳුනට වැරදිනේ කියන්නේ නෑ වැරදි නෑ ශේපා. මේ අපි දෙතර විතරයි. වෙන කෙනෙකුට කියන්නේ නැහැ මම. යාළුවෙකුටවත් කියන්නේ. අම්මට අප්පටවත් කියන්නේ. ඒ සංසි ගාඩ ගිහිල්ලා කියනකම් හදිසි ගෝගහකට එන ගලක් තියෙනවා. ඔය ගලේ වාඩි වෙලා ඉන්නකම් ඒ ආමුදේ බලගෙන මේ ගහේ උතුරු පැත්ත දළු වෙලා තියෙනවා. මේ ඇග්‍රිකල්චර් වලට තේරෙන්නේ නැද්ද ඇයි උතුරු පැත්ත දළු? මට බහින්නේ නැහැ. ඔව් අහලා බලලා කියන්න මට වැඩක් නෑ මට ඕනේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා මේ මගේ කුණු අරබ ටික ගන්න. ඊට පස්සේ මම මම මං ගිහි කාලේ ෆොටෝ. මේ කුඩු ගහලා ඉන්න වෙලාව. මේ බීලා ඉන්න වෙලාව. උඹ විශ්වාස කරපන් මමත් මේක කරලා තියෙනවා. අපි ඒක උඩ ගහලා හිටියෙත් නෑ. ඇත්තටම ගහලා තිබුණ නෑ. බඩු නෑ අපි ඉන්න කාලේ. ඉතින් ඌව කියනකොට මේ ඉන්න බව දැනගන්න පුළුවන් නේ. ඊට වගේම අපි නොදන්න ශේෂ්ඨයක් තියෙනවා. නිින්ද ගියට පස්සේ නොදන්න ශේෂ්ඨයක් තියෙනවා. මෙතනයි නිවන තියෙන්නේ කියලා දන්නවනේ. මේක ගුඪ දෙයක් මේක ඌනියමක් මේක අතවැරදිilla. එහෙම නැතුව ඒකට කියනවා උප්පත්ති හැම කෙනා ගාම දුර්ලභා ක්ෂණ සම්පatti දුර්ලභා manussත්ව ප්‍රතිලාභය. ඉතින් ඒකට ඉඩ දුන්නොත් එතකොට අපිට මේ අපි උසස් පව් කරන අය පහක් කියලා කියාගන්න බැරි වෙනවා. ඒකට අපි පව් කරුවට කමන්නේ නැහැ. මොකද අපි කපුවාගේ පුතා දේවාලේ භූමිය කක්ක කරලා දෙයෝ උදහස් වෙන්නේ නැහැ නේ. අපි වහන්න ඕනේ සා අපි ඇවිල්ලා අපි එහෙම කරුවට කමන්නේ නැහැ. එතකොට බෑ. කපුවාගේ පුතා දේවාලේ භූමිය කක්ක කරාට කතරගම නම් කොයි එකක් කක්ක කරනවා. අපි දවසට යන්නේ මේ වැඩේ කරන්නේ. මේ හැබැයි ඊට පස්සේ එතනට මේ මේ මහරජවරුන්ගේ සංවිධානයේ කොහොඳ ඕලු බත් දෙනවා. ඒ කාලේ. මටමත් තිබුණා පුදුම ආසයි. පුදුම රසයි. ඉතින් අර පාරේ කැත කරන්නත් පුළුවන්. ඕලු බත් කන්නත් පුළුවන්. කතරගම. ට්‍රිප් එකක් කරන බලාගෙන ගියොත් කතරගම දාගෙන යන්නේ ඇති. දැන් හැබැයි ඒක වහලා. ඒ මඩම දැන් වහලා. මේ ඉතරේ මහරජවරු එවල ඉන්දියන් කෑම. පුදුම රසයි. ඉතින් දේවාලේ කපුවගේ පුතා දේවාලේ භූමිය කැත කරන්න ප්‍රශ්නයක් නැහැ. රෝගින් රෝග behind the robe කියලා කියන්නේ ඒගොල්ලෝ තමන් සිවුරක් දාගෙන තමන් කරන වැරදි ප්‍රශ්නයක් නෑ ඒක සමා කරනවා. අනුන්ගේ පව් ගැන කෙවිතක් අරගෙන ලකුණු දෙන්නා. මේක එහෙම නෑ. ඒ වැරදි කරන කෙනාගේ හිස්තන තියෙනවා. මේ මේ අඬුවම් කරන කෙවිත ගත්ත එකනාලා හිස්තන තියෙනවා. ඒ යතින් හිස්තන අතින් දෙන්න සමානයි. හැකියාවල් අදින්න වෙනසක් තියෙනවා. මේක මේ සාජිස් කියන මේක බුද්ධ ස්වභාවයේ නිලිපදිනවා. ඔව්. ඒක තමයි ඒක අනිත් පැත්තෙන් කියනවා බල්ලටත් බුද්ධ නේතරක තියෙනවා කියලා. බල්ලගේ බලුවතිය බුදු. ඒක නෑ. මේකෙදි කරදර ගෙනල්ලා දෙනවා කියලා වැඩින ගන්නත් පාවිච්චි. ඒ ඒක තමයි ඒ ස්වභාවයේ ඒක පොඩ්ඩක් ඒක අයින් කරන්නේ බහැය බුද්ධ ස්වභාවය කියන්නේ කරදර කියලා පීඩා විඳින දේවල් අයින් කරන්න බහැය ස්වභාවය. ඒක ආඩම්බරයක ගන්න. ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. යේසුස් වහන්සේ කිව්වේ මම උඹලා වෙනුවෙන් පව් ගෙවනවා. මේ මිනිස්සු පව් කරන අය වෙනුවෙන් මම කුරුසිය යන ලැබුවා. මම සතුටේ හිටියා. මං මං ගෙවලා ඉවරයි. ඔබ සතුටේ හිටපන්. බුදුරජාණන් ගම සාය වෘද්ධ දුෂ්කරක්‍රිය කරා. නිවන් දකින්න දැන් ඔබ විඳින්න ඕනේ නැහැ. මම විඳලා ඔන්න ලියලා තියෙනවා. මම මැදම අවත පෙන්නලා තියෙනවා යන්තෝට යන්න එපා. මම උඹලා විදිහින් බෙදවලා තියෙනවා. ඒක රේෂන් රූප කෙරුවට ප්‍රශ්නයක් නැහැ. මම කරලා තියෙන යන්න එපා. විශ්වාසී කිව්වා මම පව් කරන්නන් වෙනුවේ දෙව්වා. උඹලා සතුටේ හිටපන්. ආ විශ්වාස කරපන්. මම දෙයයන් හන්සේගෙන් කැපුණා. නබිනායකතුමා. තමන්ගේ තමන් අවුරුදු 80 දී මේ මට අවුරුදු 80 ගෑනට අවුරුදු 60 ගාණක් විතරයි. ඒක මට මතක නැහැ කවුද කියලා. දරුවේ කම්බ නැහැ කියලා දෙවියන් සයිලෙක් කියන හීනේ. කොහොම වෙන්නේ? ලස්සන කතාවක් කිව්වා නෙවිල් ඔය මාරවිල ඉන්නවා. ඒ පොන්න මිනිස්සේ ගැණිය කතාවද වැඩ දෙන්නේ පවුල් කනවනේ. ලක්ෂ්මී පොලිමේ ඉඳගෙන මේ කිවලු අර පොන්නෑර මිනිස්සට කතා කරලා මේ ගැහන වගේ කම්බෙන් ඉන්න. ආ ඉඳා උලකින් වෙන්න తీරන් කිව්වා. බුදන්නා ඌට පුරුෂේ ශක්තිය නැහැ කියලා. ඒ වගේ මේ නායකයට කිව්වොත් දරුවා හම්බ වෙනවා කියලා. ඌට එලයිස් කියලා නම තිබ්බා. ඊපස්සේ දිව්‍යඥාන්සයිල කියන ඔබ දෙවියන්වන්සේ විශ්වාස නම් මේ දරුවා මේ අල්තාරි උඩ තියලා කපපන්. දෙයනාසේ කපපන්. ඊට පස්සේ මෙයා ගෑයිටත් නොකිය පුතාව ගෙනිනවා පූජාවක් කරන්න කියලා. ඉහින ගල්ලෙනක් ඇතුළට යනවා. කියලා පූජා භාණ්ඩත් අරගෙන ඒ දරුවගේ මූණකට වහලා මෙහෙම තියලා අල්ලනවා. අතිහි ගන්න. දැන් මේ කපන්නේ මොකටද? මේ දෙයියෝ දීපු දරුවා දෙයනාසේ විශ්වාසයෙන් පෙන්වන්නේ කපනවා. ඒ කපන්න යනකොට ගේබ්‍රියෙල් කියලා දේවදූතෙක් ඇවිල්ලා ඉහිරන් දාලා කියනවා දැන් බල කපන්න කැමති නම් ඔබ ඔච්චර තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් දරුවා හම්බ වෙනවා. දරුවාමට ඉතුරු කරලා දෙනවා සාසන කරන කලින්. ඉතින් ඒ කපන්න යන්නේ සම්පූර්ණ සද්ධාවෙන් තමන් හම්බෙච්ච එකම પરම්පරාවකින් ඇතින දරුවා දෙයිය දුන්නේ දෙයියන්ට විසාන කපුවා. ධාරකෙක් කපන එකම හදන්නේ. ඉතින් කියනවා මම මිනිස්සුන් වෙන විදිහට දුක වින්දා. උඹලා සතුටු හිතපන්න. බුදුසෙන්න්ස් කියන්නේ මම විඳ එක හරියන්නේ නැහැ. මමලට අඩු කළ පාර පෙරලා දින මේක විඳලා බලපන්. උඹලේ බය වෙලා තියෙන තර තමයි නිවන තියෙන්නේ. ඔය දැන් තියෙන බලාපොරොත්තු සෝංගෙන් බය වීම, හීනමාන තුල නිවන තියෙනවා. ඕකට සතුටු වෙයලා. අතු වෙයලා කියන වේයන් පුද්ගලික වචනෙන් කියන්නේ. සතුටු වේයන් මරුට සිනාසෙව් සියලුනේ මරුට සිනාසෙව්. වැටුණත් නැගිටිමු, නැගිටින වැටුණත් වැටි වැටි නැගිටිමු, නැග නැග යමු දියුනේ. වැටීමයි අපේක්ෂා කරන්නේ. මොකක්වත් වෙන්නේ මොකක්වත් වෙන්නේ නැහැ හීරීමක්වත් වෙන්නේ නැහැ අපි මේ හීරෙයි කියලා බයට මේ පෑඩ් බැඳගෙන දැම්ම නටනවා නැටෙන්නේත් නැහැ පෑඩ් බැඳව ගලවන්න ඉතර වෙලා යනවා දැනදියම් frog jump to the wall pond flop ගෙම්බෙක් පැන්න පරවන විලකට flop ඉවරයි ඔච්චරයි නිවන කියන්නේ. ඒකට බනිනවා ඥාන දාන දෙයක් නම් අහනවා මට හොම්බකට ඉවත් වෙනවා හොඳටම දන්නේ. නැති හින්දා මට ෂුවර් දැන් ගන්න ඉස්සෙල්ලා අපවත් වෙච්ච බව දන්නේ නිසා මම මේ කතා කරන්නේ. මේ නිවන කියන එක දැනට තියෙන එකක්. ඔක මේ මතුමැච්චේ හැබැයි දැන්න තියෙන ආංශික වශයෙන්. අපි කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ කාටද කියන එකයි අපි මේ කතා කරන්නේ කඩුව දෙන්නේ දන්නේ කාට කොපුව දෙන්නේ නොදන්නේ කාටනේ. හදරයක මාරු කරලා නොදන්නයි කාට දුන්නොත් නොදන්න කමට දුන්නොත් කපු කඩුව ඌවනවයි. දන්නේ කාට කියන කොපුව තියන් හිටපම කැදලි බඩු නැහැ. ඔන්න සූප කටේ ගියා හිටපන් බෝලේ. නොදන්න පැත්තට කන්නේ. හැමදාම සෙල්ලක් ආනේ. හැමදාම නොදන්න දෙයට යන්න ගන්නති. ඉතින් මේ දේ මේ මේ ගතිය පිරිමින්ට මේ පරිශකතිය නිසා මේක පුළුවන් කියලා කියනවා. කාන්තාව හැම වෙලාවෙම දන්න දේ අරසා කරගන්න જાතියක්. ඒ නිසා කාන්තාව කැමති නෑ ඔය රිස්කි වැඩවලට. එයා පුරුෂයා යන්න ඇරලා පුරුෂයා අරසා කරන එක කරන්නේ. ගල්ලෙනේ හැඳ වෙනකොට මිනිහා ඉන්නේ ගේට්ටුවේ. ගල් වෙන කල් ලෙන් දොරේ. එයා එළිය දිහා බලන්නේ. ගෑණි ගෙනාවු කෑම ටික හදලා දරුවෝ බලාගෙන උයන්ත දැන් හදාගෙන බුදියන තැන් හදාගෙන මනුස්සයරත් ඒකක් දීගෙන ගල් වෙන ඇතුළේ ගෑණි කිව්වා කිව්වා. ගල් වෙන ප්‍රවිෂ්ඨේ වන්නේක පිරිමියාගේ වැඩ පිළිවෙල. පිරිමියා ඕන කෙනෙක් ආපුවම ඩක්කල බැන්න එළියට. ආයේ මේ අනේ ඔරිලව මහරිලව බල. අනික ඕනෙකෙත් දුවනකොට ඌ කෙරෙම අභියෝගයට යනවා. යන්න ගවන මූණ යකා කරගෙන ආයේ එන්න බලාගන්නේ නෙමෙයි. අපි මේ ආයුධ ගන්නකොට උට කිසිම ආයුධයක් නැහැ. උන් ඉදිරියට යනවා. අපි ගහන්නේ ඇත්තට මේ රීලවට. අනිත්‍යු මේකට පොඩ්ඩක් සපෝට් එක දෙනවා මිසක් ඔයගොල්ලෝ බලන්නේ ගෑනු කට්ටියත් එක්ක දෙවෙන්න විතරක් බලනවා. දෙවෙන්නගේ කට්ටකම් දෙකක් තියෙනවා. දෙවෙන්න බලනවා මෙයාට අත්‍යවශ්‍යම සපෝට් එක දෙන මෙයා මැරුණොත් නායකත්වය ගන්න. ඒ දෙවෙනි රීල වගේ තියෙන පොලිටික්ස් මහින්ද රාජපක්ෂවත් දන්නේ නැහැ. කොහොමද අයියෝ නෑ. ඔයගොල්ලෝ hina වුණාට sorry. දන්නේ නැහැ. දෙන්න බලාගෙන ඉන්නේ පළවෙන්න කොර වුණොත්, දෙද වුණොත්, බේර ගන්න පුළුවන් වුණොත් පුළුල් දහිරිය දාලා බේරනවා වගේ පෙන්නනවා. නෑනේ ඊට ටිකක් කපලා දැම්මා. අපේ අපේ වීරය සත්‍ය දෙවිය ගියා අපි උත්සවයක් පාත්තුන් මමයි වීරය. ඊට පස්සේ ඉන්න ඌ විභූති පාගෙන ඉන්නවා. ඌක විතරයි ශිෂ්ටාචාරය තියෙන්නේ. ශිෂ්ටාචාරය තියෙන්නේම ෆයිට් එකට ගිහිල්ලා ලොක්ක මැරෙනකම් බලන්න. සුබද්දගේ අබද්ද වචන කියලා කහ තියෙනවනේ. දැන් බය වෙන්න දෙයක් නැහැ. එයා ගියා. ඒ නිසා ඔය සෙල්ලම් ටික බලන ඇතුළේ තියෙනවනේ හැම කෙනෙක් ගාම. කාගේ හරි ළඟ නැහැ කියලා කියනවා මම කියනවා නිකන් ආත්මවංචාව කරන්න යන්න එපා. හැම කෙනෙක් ගාම කිසි කියමුකෝ. ප්‍රසිද්ධිය කියමුකෝ. ඒක තමයි කියන්නේ දස ආයස, ලාභ අලාභ, සැප දුක. තවත් මොකද වෙනවා? ඈ? නින්දා ප්‍රශංසා දෙකම එකයි. ওই දෙවෙනි දිනවල දෙකම එකයි. හතරෙන් නැති. ඒලා පොලිටික්ස් කියනහම ඒක හිම විචාරණය කරන්න අමාරුයි. අනුචාරණය කරන්න වෙන්නේ නැහැ. පිසිලෙක් වෙන්නේ මම මේ පහකොච්චරණය කරන්නේ. විලා જાතිය වෙනුවෙන් මංස් වෙනුවෙන් මං කියලා වෙනුවෙන් මංස් මම මේ කතා කරන්නේ. ඔබ නැති කෙනෙක් කවුරක්වත් නැහැ. ප්‍රසිද්ධියේ කතා කරනකොට පස්සේ ඒ මනුස්සයා කොහොමදක් බෙටර් ඔෆ්. ප්‍රසිද්ධිය කියලා කියනවා මම එහෙම තමයි. මලඟ නැති නැහැ කියලා දෝෂයක්වත් නැහැ. මලඟ ওই වගේ නායකත්වයට සඳහා ආරවුලක් නැත්තේත් නැහැ. ඒක මේ මගේ නෙවෙයි. ඒක ස්වභාවයේ ඒ වන්මන් වන්නප්පන්ෂිප් එහෙම නැත්නම් මේ නැචරල් සිලෙක්ෂන් කියන එක ස්වභාවය. අපි සංඝයාතර කියලා කරමු. ප්‍රශ්නයක් නැහැ. ඒ ගතිය තමයි ඇතුලේ විඥාණය කරන්නේ අර ඇති දෙයට තන දෙන්න හදනවා නැති දේ යටපත් කරනවා. නැතිකම නැස්සාර්ථේ පෙරදිල්ල කවදා හරි මේ දෙකටම එන දෙයට එන්න දුන්නොත් ටෙන්ෂන් එකක් නැහැ. ආතතියක් නැහැ නේ වැරදුනා. ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ නිසා කියලා ඊගාට මේ වැරදීම අපේක්ෂා කරන්නේ අපි වැරදි වැරදින් නැති වෙන්න වැඩි කරගෙන යනවා. වැරදිනවා. මේක අපිට පේනවා දෙපැත්තකින් මානසික අසහන සහ කායික අසහන. ඉතින් එනකොට කොච්චර කලබල වෙනවද කියන්නේ. ඒක Taman තුල රැක ගන්න පුළුවන් නම් යා හරි කායික අසහනක් තියෙනවා කාටවත් කියන්නේ නැහැ. මානසික අසහනක් තියෙනවා දන්නවා. කියන්නේ. ඒක එළියට ගිය ගමන් වීතික්‍රමයේ වෙච්ච ගමන් සමාජ රෝගයක් වෙනවා. ලෙඩෙක් අපේ සමාජයේ ලෙඩෙක් කවිද අනිකට උපත් ගන්න පටන් ගන්නවා. අපේ සමාජයේ පිස්සෙක් කවිද. ඉතින් පිස්සන් කොටු හොයන්නේ. ඕනම කෙනෙක් තුළ ලෙඩ තියෙන ඕන කෙනෙක් තුළ පිස්සන් කොටුව තියෙනවා. තව කෙනෙකුට වීතික්‍රමණය වෙන්න දෙන්න එපා. කෙඳිරි ගන්න එපා. කියා පාණ්ඩයන් පරිවසකම් කපුව කියලා කාගෙන ඉඳ ඕකෙම නැති වෙනවා. කාටවත් කියන්නේ නැතුව උපකරණයක් නැහැ, ලෙඩෙක් නැහැ, විදෙක් නැහැ, බේතක් නැහැ. ධම්මෝ විඥානත්‍ය පිටාච මාතා කියලා. යන්න පටන් අරගත්තොත් අන්න එදාට ධර්මෝ බබලනවා. පුළු පුළුවන් වෙලාවට රකින්න ධර්මයේ. බැරි වෙලාවකින් වැටෙනවා කේන්ද්‍රී ගාලා කරන දෙයක් නැහැ. අන්න එතෙන් ගියාට පස්සේ පේන්න පටන් අර ගන්නවා. ඒක විශ්වාස කරොත් ඒක අපිව රකින්නවා. ඒක විශ්වාස කරනකොට අනිත් උපකරණ අනිත් කෙද්දු අනිත් මානසික වෛද්‍ය හොයන්න ගියොත් ධර්මයේ හේම උදපාත් කරනවා. ඔබ කරගන්න. ඒක ස්වභාවයෙන් නෑ. ස්වභාවයෙන් ඉඳනම් පරාජය පිළිඅරගන්න. ඒක නිසා අපි මං හිතියොත් නම් ඕගලන්ට පොත කියවන්න හම්බෙන්නේ නැහැ. මම ඒක ෂුවර් මන් දන්නවා. මන් නැති දවසේ පිටු ගණන් කියවලා කොහොම හරි මේ ගෙනියන්න මොකද හුඟ දෙනෙක් මේක අගය කරනවා. ඒ අගය කරන එකේ චන්ද්‍රසාමද ස්තුති කරන්නේ ධර්ම ජීව හඳුනන නැතත් මේක කරගෙන යනවා. මං කියනවා විනය සාකච්ඡාත් මේ විදිහට කරන්න. සෙනසුරාදා ධර්ම සාකච්ඡාත් මේ විදිහට කරන්න. කරනකොට මට ඒකට බය වෙන්න දෙයක් උත් නැහැ වැඩේ යනවා. මට පුළුවන් ඉන්න නෑ විනය සාකච්ඡාව කරන්නේ නැහැ. විනය සාකච්ඡා ධර්ම මේ චන්ද්‍රතන හමුදුරට බැන්නම් අපේ අර කවුද මේ හමුදු? ධම්මවන් සාමුදුරට දෙන්න ලීඩර්ෂිප් එක. ඊළඟ බැරි වෙන දේ ශ්‍රේෂ්ඨාධිකරණයට දානවා ධම්මජීව හමුදුරකන් ඉන්නවා කියලා කොළේ ලියනවා. බෑ බෑ බෑ විසඳන්න බෑ ඉතින් හයි ක්ලාස් බඩු කියලා. මට එනවා. ඒ ඉතින් 180ක් යනවා වැඩි. ඒ නිසා හිරුස්රා ධර්ම සාකච්ඡාවේ මම මේ දැන් වෙලා ගිහිල්ලා මම එnde ඉස්සෙල්ලා මම පුදුම ඇඳිල්ලක් අඳුවා ඒ දවස්වල මේ සංගපරපුරේ අන්තිම පෙට්ටියේ ඉන්නේ. සාකච්ඡාව පටන් ගන්නවා. හිටියා පොළු දෙක තුනක් අපේ මොනම දෙයක් කරන්න ගියත් කරන්න දෙන්නේ නැහැ. ඥානාරාම සාංශ අසරණ වුණා. ඥානාරාම සාංශ දෙන්නේ කීටියක් ධර්ම සාකච්ඡා කරන්නේ. දෙන්නේ කීටියක් අනික කටිකව බෑ නිකන් අනවශ්‍ය එක එකන වාදනා ගාවි බෑ මම මොන බයක් වෙන්නේ දැද ඒක කරගෙන යන්න කියලා. මොකක් දසුත්‍ර සූත්‍රය යනකොට අපි සාකච්ඡා කරනවා අනිවාර්යම දෙයක් නේ. ගන්නයි. හරි මම ආවට පස්සේ බුරුමේ ඉඳලා අනිවාර්ය ධර්ම සාකච්ඡාව දැම්මා. වල්ලි පිටවයි. එහෙන් අභිධර්මයට ගහන්න අභිධර්මයෙන් මට ගහන්න. අතුවාට ගහන්න මෙහෙන් ගහන්න. මම ප්‍රශ්නයක් නැහැ. යන්න ඕනේ කියලා. අද ධර්ම සාකච්ඡාවේ 29 පණ ලස්සන වෙනවා. සංගය එනවා. හිමේ සාකච්ඡාටත් එනවා. අදත් ඉන්නවා. ඒකට විරුද්ධයි. ඒකට විරුද්ධයි මමම හෝ චන්ද්‍රත්න හමුදන්න මේක අධිකාරියක් නැහැ. අපිට තියෙන වේදිකාව සකස් කරලා දෙනවා. නටපල්ලා මෙන්න පිටියේ. මේ පිටිය සූදානම් කරලා වැට ගහලා හරි ගැසලා තියෙනවා. ඒකෝද මේක ඇතුලේ ඉන්න අනික අය වාදපතේට නෙමෙයි මම මේ හදන්න හදන නායකත්වයට සායනකතියයි. ඒක මේ සීනියොරිටි එකට හෝ ඔතුනේක කුමාරයෙක් අවශ්‍ය නැහැ. නමුත් අර රීති තියෙන්න eBay, සභා රීතියක්, සෙන්කෝලේ තියෙන්න eBay, කතානායක නැත්තම් ඒ ටික තියාගන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා චන්ද්‍රදාන තමයි yes or no කියන්න පුළුවන් වෙන්නේ විනය සාකච්ඡාවයි සෙනසුරා ධර්ම සාකච්ඡාවයි. සාහිත්‍ය බණ. සාහිත්‍ය බණ. ඒක ඉච්චර ප්‍රශ්නයක් නෑ. ඒක ඉච්චර ප්‍රශ්නයක් නෑ මොකද චන්ද්‍රදාන පල්ලෑ වුණත් මෙහි බණ කියන්නේ කිසිම වෙලාවක බෑ කියලා නෑ. ඒකට වෙයි මම ඊමක් කරන්න පුළුවන්. මගේ විරුද්ධත්වයක් නැහැ කියලා බෑ ඇතුලෙන් එන්න ඕනේ ඉල්ලීම. ඒ වගේම සහභාගීත්වය. කවුරු හරි කණ්ඩක් කරන්න කෙනෙක් ඉන්නනේ මේ වෙලාවට කතා කරලා ස්වාමීන් වහන්සේ අද ධර්ම සාකච්ඡා දෙවිනි සාකච්ඡා අද කියලා ඒ සංසද මතක් කරලා කියලා දෙන්න කෙනෙක් ඉන්නෝනේ. ඒක මේ පාර්ලිමේන්තුවේ තියෙන සෙන්කෝලේ පනවල ආසන පනවල සංසද කියලා කියන වඩින්නේ කියලා. එතකොට යාට නැත්නම් ඔක්කොම මේ මිදුලා තුවන්නේ බැදුරු වෙලන්ඩයි ඔක්කොම කරන්න වෙනවා චන්ද්‍රතුමන්. ඒක කරන්න දෙන්න එපා. ඒ දේ කරලා ආර්දනා කරන්න. නිබම්බු ගායි මගම්පලයි සාරව ඔබ මෙතනවත් ඉන්නත් ඒ කියන දෙන්න අදර කිව්වේ සාරව දැන් මම ඉකදාගෙන හදනවා නෙමෙයි අන්නතුන හාමුදුරුවෝ වහන්සේ එක්කෙනෙක් කීයක් මුදින් දැන් අවදාන සුද්ධ කරනවා එක්කෙනෙක් කීයක් එනවා ඒක මට චෝදනා කරතය කොන්න මම කියලා නෑ කමටහන් සුද්ධ කරන්නේ නෝගඩී වෙනවා වැඩි වෙනවා අදාළ කෙනා ගිහලා චන්ද්‍ර හාමුදුරුවෝ කරගෙන වැඩි වෙනවා ඉතින් ඒක ඒක මම මම දකිනවා ඒ මගේ මනාපේ නැත්නම් විය යුත්තේ දැන් සිද්ධ වෙන තැන් තියෙනවා. අනිත් ඔක්කොමලා ඒකට සැකව කීකන කට්ටිය ඉන්නවා. කවුද ඔටුන්න හිම කුමාරයා කියලා කඩුව දුන්නේ කියලා අහන කට්ටිය ඉන්නවා. මේක බයියක භාවනා කරන්නේත් නෑ, ගමන සුද්ධ කරන්නේත් නෑ. ඒගොල්ලෝ මේ නිසනවල પરම්පරාව ගැන කියයි, සීරසියක් භාවනා කරලා ඉන්න ඕනේ කියයි කමටහන් සුද්ධ කරන්නේ. රහතන් වහන්සේ නමක් වෙන්න කියලා. මම කියන්නේ එහෙම නෙවෙයි. සමම් පිච්චමල් නෑනේ. මොකද කරන්නේ? ගැටපිච්ච ගත්තා ප්‍රදී කරා. ඒක ඉතින් නිසන්වයි ප්‍රතිපදාව. ලොක්කයින කයින් දෙපා. හැබැයි ලොක්කා ඉන්නකොට සමපිච්චවන් කීයේද ගැටපිච්ච ගේන්නත් එපා. එතකොට බෙල්ල යනවා. ඒක හොඳම මතක තියාගන්න මොකද කරන්නේ? කොහොම මට මල් වට්ටියක් දෙනවට වැඩිය හොඳයි සමපිච්ච එක පොහොට්ටුවක් පූජා කරන්න තුනක් මට කියේ. මල් වට්ටියක් පූජා කරන්න වැඩිය මම එක සමපිච්ච පොහොට්ටුව පූජා කරන්න කැමතියි. සමපිච්ච කීයේද ගැටපිච්ච නටවන්න එපා. මේ ගැටපිච්ච සාම්පිච්ච නැති බව දන්නවනම් ගැටපිච්චෙන් වැඩේ කරගෙන ගියා. ඒ ඒක තමයි පැවැත්ම කියන්නේ. ඒකට මේ අංග සම්පූර්ණ කට්ටිය බලාපොරොත්තු වෙන්න දෙන්න එපා. එහෙම කෙනෙක් ඉන්නෙත් නැහැ. ආවොත් මල වාතේ. ඔය දන්නේ නැති අපි වැරදි දේ දැනගෙන බය ගියාගෙන නැහැ කියාගෙන යනවා. ඉතින් අපි එහෙනම් මේකෙන් තරසකතා නැත කරමු. ඉතින් අපි පුරුදු පරිදි ඊතාවතාදී ගාථා සජ්ජායනා කිරීමේ අපි මෙතන සුවල් සාකච්ඡා මෙතන නැත කරනවා. ටෙන්ෂන් මේ අඟාරු වාද අපේ සාකච්ඡා මේ නැස කරනවා සම්බන්ධයේ කියලා දෙනාටම දිරුවන් සරණයි